අවසානයේ ඒ විශ්ව ශක්තියම බවට පත් වෙනවා. එහෙම ශක්තිය කියලා ගත්තත් ඕක නිකන් එහෙම දෙයක්වත් නෑ. මේක මේ කුමාකාර මේ මායා වලල්ලා. මේ මේ අපි හිතන්නේ හිතන්නේ මේ ඔක්කොම හිත කියන හැම දෙයක්ම මායාවක්. හිතට හිතට රූපයක් තියෙනවා පෘථුවියක. හිතට රූපයක් තියෙනවා විශ්වයක. ඉතින් හිත එහෙමත් හිතනවා. ඒකත් පුළුවන්. ඒකත් මේ හිතේ මායාවක්. මේ ශුන්්‍යතාවය කියන්නේ මහා ශුන්්‍යතාවයක්. ඒක කිසිවක්ම හම්බ වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. සමහරවිට දැන් සමහරවිට දේශනා කරගෙන යනකොට ඔය හැම එකකටම වගේ මේ මම ඒක මේ මම ප්‍රැක්ටිකලි මගේ ලයිෆ් එකට මේ ඒක අර මම ගොඩක් වෙලාට මගේ version එකක් simple version එකක් හදා ගන්නවා. ඒ හැම එකකටම මට මේ ඇත්තටම මේ මම අර experience කරපු ඒවා එනවා මම අර ඒකක්වත් අර ස්වාමීන් වහන්සේ කියවෙන අර ස්වාමීන් වහන්සේගේ flow එක නවත්තන්න පුළුවන් නැති නිසා මේ එතකොට තමයි මට තව ලොකු මේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් කියලා නෙමෙයි දැන් සම්මිනාසගේ බණක ඇහුවා දැන් අපි අර අර සිතිවිල්ල දකින්න එකමනේ කරන්න ඕනේ. ඒක දැන් අර සිතත් ඇති වෙන එක වගේම දැන් නැති වෙන එකක් දකින්න ඕනේ. ඒතකොට මම මේ කාලයක් තිස්සේ ඇති වෙන එක විතරයි දැක්කේ. මේ ඒ බණ ඇහුවට පස්සේ තමයි මම නැති වෙන එක දකින්න උත්සාහ කරේ. හැබැයි මේ නැති වෙන එක දකින්න එක මට තාමත් අර ගලප ගන්න හරි නිකන් ඒක තමයි අපි පෙන්නන එක නෙමෙයි. ඇත්තටම අනිත් එක්කන දැන් අහන් ඉන්න කෙනා තමන්ගේ තියෙන ඒ ඒ ඒ ඒ විදිහට තමයි කෝණේ අනුව තමයි දකින්නේ. දැන් මෙතන අපි පෙන්නනේ ඒ පෙන්නන්න තමයි අර ටික කියන්නේ. ඒ කියන්නේ දැන් මේ යථාභූත ඥාණයෙන් දකින්න ඕන නිසා තමයි බාහිර පොත කියලා දෙයක් නැති බව කියන්නේ. සිතේ පොත කියලා දෙයක් නැති බව කියන්නේ. මේක දැන් දැන් මුලින් තමයි අපි කරන්නේ. මුලින් අර මුලින් අපි මේක දකිනවා අපි තුමු දැන් කෝපයක් බිම වැටෙනවා. ඒක හදිසියේ අර ඒ වගේ තීව්‍ර තැන්වලදී හොඳට ඉස්මතු වෙනවා. කෝපයක් බිම වැටෙනවා කියලා හිතමු. එතකොට ඒ වලෙම දැන් වෙනදාට ආනේ අපරාධි 5000ක් වටිනවා එහෙම නැත්නම් 1000ක් වටිනවා මොකක් හරි එකක් එනවනේ ඔලුවට. කෝපය අපරාධි කියලා එනවනේ. ඒ ඒක තමයි මෙතන නැති වෙන්නේ. එතනම එතනම මේ එහෙම දෙයක් නැහැ. මැටි ටිකක් විතරයි. අපි මේ දාගත්ත නවන්නේ. ඒ කොවත් හිතුවිල්ල. 탁 ගාලා අර අර එතන මෙනෙහි වීම අවශ්‍ය වෙනවා. යථාභූත ඥානය අවශ්‍ය වෙනවා. මේක ධම්මට්ටි ඥානෙ එතන අවශ්‍ය වෙනවා. එතන එතන ඔටෝමැටික්ලි එන්න ඕනි අනිත් එක. අමුතුවෙන් ඒක ලොකුවට හිතන දෙයක් මේක ධර්මේ පුරුදු කරපු කෙනාට එතනම එනවා ඒක. ඒකව නෑ අර ළමයි කතනේපුණාම තමයි දැන් ළමයි කතනේපුණාම වෙන්දට ඔටු පෙරාගෙන අනේ පුතේ ගාගෙන එනවා. නමුත් අපි සාමාන්‍ය නිකන් ඉන්නකොට මේ ධර්මය මෙනෙහි කරනකොට ධම්මට්ටි ඥානෙ වැඩෙනවා කියන්නේ මේ අපිට එනවා මේ එහෙම දරුවොත් ඔක්කොම නිකන් ගස් කොළන් වගේ නිකන්. උපකම මෙනෙහි කරනකොට එනවා. මෙනෙහි කරනකොට මේ ඒක සබාදාමක්. ඒ අද අපි රුවන්වැලි සෑයට ගිහ ගාවට කියලා වැඳයි කියලා කියමු. දැන් එතකොට රුවන්වැලි සෑයට වැඳත් අපි ඇස් දෙක පියාගෙන අපේ ඇඟ ඇතුළේ රුවන්වැලි සෑයක් එන්නේ නැහනේ. හිත ඇතුළට එන්නේ නැහනේ. නමුත් අපි ඇස් දෙක පියාගෙන හිතන එකන්නේ කරන්නේ. ආ මේ රුවන්වැලි සෑය කියලා හිතන් ඉන්නවා. එහෙමනේ. ඊට පස්සේ දැන් අපි දැන් අර අහට එන්නේ වර්ණයක් අර ඒව එච්චරයි තියෙන්නේ. ආ වර්ණය ඒක විතරයි. ඊට පස්සේ ගෙදරත් ඇවිල්ලා අපි ඇස් දෙක පියාගෙන රුවන්වැලි සෑය හිතලා වඳින්න බැරිද? පුළුවන්. එතකොට රුවන්වැලි සෑය ඉස්සරහ නෙමෙයිද ඉන්නේ? ඔව් ඒක ඉස්සර තමයි. ඔව්. <laughs> දැන් රුවන්වැලි සෑය කොහෙද තියෙන්නේ? අනුරාධපුරේද? හිතේනේ. ඒකනේ මේ මොහොත විතරයි කියන්නේ මේ මොහොතට අවදිය කියන්නේ මේ අවදිය තුල තේරම දැන් ඔබතුමා මේ මොහොතේ කෝල් කරනවා. ආ හෙට හෙට ගත්තයි කියමු ඒත් ඒ මොහොත විතරයි. ඒ මොහොතනේ ගන්නෙ. දැන් ඔබතුමා ලබන අවුරුද්ද ගත්තයි කියමු ඒත් ගන්න මොහොතේ මොහොත විතරයිනේ තියෙන්නේ. ඒ මොහොතට කාලයක් නැහැ. ඒකනේ කියන්නේ අතීතයේ ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ මේ මොහොත ගැන හිතුවත් මේ මොහොතේ මොහොතෙන් පෙර අපිට දෙයක් නැහැ කියලා. ඔව්. හැබැයි මොහොතත් බොරුවක් කියන එකනේ කියන්නේ. ඒක එළියේ නැහැ කියලානේ කියන්නේ. ඒ අපි හිතන් ඉන්න එකේ හිතේනේ තියෙන්නේ. ඔව්. දැන් මේ වගේ දැන් මේ මේ මොහොත කියන එකට අතර මෙතන ධර්මතාවයක් තියෙනවා කාලයකට අදාළ නැහැ. ඒකයි පරම සත්‍ය. ඒකයි බුද්ධ. ඒ බුද්ධ කියන්නේ ඕකයි අභිසාවට පේන්න ගන්න. ඔතනටයි අවදි වෙන්නේ. එතනට කාලයක් නැහැ, රූපයක් නැහැ, වර්ණයක් නැහැ, ශබ්දයක් නැහැ, ගන්ධයක් නැහැ, මුකුත් නැහැ. මුකුත්ම නැහැ. ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ ආයෝ නගාරති එත්ත දීගතරස්සං අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච නාම රූප නැහැ එතන. එත්ත නාමංච රූපංච එසේසං උපරජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එසේසං උපරජ්ජති කියලා කියන්නේ. ඒ කියන්නේ විඥානයේ කම්සම් මායාව මවන එක උතනින් එයා දැක්කොත් ඇත්ත ඉවරයි. විඥානේ අනිදස්සන වෙනවා කියන එකයි දර්ශනපතයක් නැති වෙනවා. ටෝචයක් ගැහුවොත් කොහරි වදින්න එපායි පේන්නේ. ඔව්. මෙතන හැදෙන විඥානේ කොහෙන් බාහිර කොහත් වදින්නේ නැහැ. එහෙම දෙන අය අපි හදන නාමයට තරක් නැහැ පතිත වේ. නාමේ බොරුවන්. ඔව්. ඒ නාමයට කොහෙද රූප තියෙන්නේ? අපි දැන් පොත කියන එකට රූපයක් තියෙනවද කොහෙවත්? එතන තියෙන මහ භූතනේ. පටවිය ආපෝ තේජෝ. දැන් අපි කියනවා අයිස් කැටේ කියලා. ඒක රත් රත් වුණාම වතුර. ඒක රත් වුණාම වාෂ්ප වෙලා නැති වෙනවා. මහ භූත කියන්නේ පවතින දෙයක් නෙමෙයි. අපේ ඇස්වල මායාවට මේක මැවෙන්නේ. ඔව්. ඒක බාහිර අපිට අපි මේ අපි හිතන එකක්වත් කොහෙවත් නැහැ. ඇත්ත කතාව. ඒකනේ පෘථුවේ මාළු වෙලා නැති වෙනවා කියන්නේ. ඕක කොහෙත් තියෙන්නේ. ඒතකොට ඔක්කොම ශක්තිය ඝන වෙලානේ තියෙන්නේ. ඒකයි ඩාර්ක් මැටර්ස් කියන ඔය ඔය ඔය ඔය තාරකා විද්‍යාඥයෝ අයිසන්බර්ග් ගිහම ඔක්කොම සර්ච් කරලා බැලුවොත් ඔබතුමාට පේයි මේ මුළු විශ්වයේම ඩාර්ක් මැටර්ස් කියලා මේ ශක්ති ස්වභාවයක් එයා පෙන්නනවා. එයා පෙන්නනවා ඒව කඩ වෙලා තමයි කියලා ඔය ඔය ඔය හැදිලා තියෙන ඔය ඔය ඔය ග්‍රාහක ඔය ඔය පෘථිවි වගේ ග්‍රහලෝක ඕවා හැදිලා තියෙන තේරම මුළු විශ්වයේම තියෙනවා. ඒ කියන්නේ ඒක පෙන්වන්න බෑ. ඒක ඒ කියන්නේ අන්විෂයටවත් ගන්න බැරි. ඒ ඒ සියුම් ස්වභාවයක් එයා පෙන්නනවා. ඒ දුවිලකයි ඒ ස්වභාවය තමයි කියලා ගණ වෙන්නේ. ඒක ගන්න බෑ කියනවා ඒ කියන්නේ ඒ කියන්නේ ඉලක්කමකට ගන්න බෑ කියනවා අභ්‍යවකාශය ඒ තරම් විශාලයි කියනවා ඒක සියුම් කරනවා නමුත් වේගයක් තුල මෙහෙම කැරකැවීමක් තුල ඝන වීමක් සිද්ධ වෙනවා කියනවා. අර බිග් බෑන් කියන්නේ අර පිපිරීමක් වෙනවා කියන්නේ අර පරමාණු පිපිරෙනවා වගේ ඒ ඒ වගේ නෝක මේ ඔය වගේ ශක්ති විභේදනයක් පෙන්නනවා. ඒක පෙන්නලා කියනවා ඒ තුල වේගයක් ඇති වෙනවා කියනවා. ඒ වේගයක් තුල තමයි කියනවා මේ ඝන වීම සිද්ධ වෙන්නේ කැරකැවීම නිසා ඒක තාමත් පෘථිවිය කරකෙන්නේ ඒක නිසයි කියනවා. ඒ කරකැවීම නිසයි කියනවා මේ පෘථිවිය තාමත් ඔය නැත්නම් පෘථිවිය අමතරම යන්නේ අයි සූර්යයා වටේ යනවා. ඔව්. අයි සූර්යයා හට මේ සිස්ටම් එක ඇතුලේ සිද්ධිය නිසා තාමත් ඒ සිද්ධිය ඉවර වෙලා නැහනේ. සිද්ධියක් ඇත්තේ අපි ඉන්නේ. ඒ සිද්ධිය ඇතුලේ පෘථිවිය කරකිනවා තාම. ඒක කරකිනවා පැයට කිලෝමීටර් 180ක වේගයෙන් අපිට දත්ත හරිනම් ඒ ඉලක්කම් ටික හරියට දන්නේ නැහැ. නමුත් ඒ තරම් අධික වේගයකින් කරකිනවා පෘථිවිය. එක තැන කරකිනවා පරිභ්‍රමණයකුත් වෙනවා. ඒ තාමත් අර පිපිරීමේ වේගය තුල ඉන්නේ. ආ. ඉතින් වේගය තුල මේ පීරිය තුල මැවුණු ටිකක් විතරයි මේ අර අර විශ්ව අර ශක්ති ස්වභාවයකින් පෘථිවි ශක්තිය හැදෙනවා කියන්නේ ගුරුත්වය හැදුණු ශක්තිය. කරකැවීම නිසා බ්‍රමණය. දැන් බඹරයක් කරකැවුවාම වේගය තුල ශක්තියක් උපදින්නේ නැද්ද? බඹර එක තැන කරකැවෙන්නේ නැද්ද? එතකොට බඹර විසින්ම හැදුණු බඹර භ්‍රමණය වීම තුල හැදුණු වේගය තුල දැනෙන ශක්තියකින් තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ මේක සබහාදාමේ මැතමැටික්ස් එකක් තියෙන. ඒ කියන්නේ මේ මේ මේ ගස් කොළන් මේ මේ විදියට මේ විදියට තියෙන හේතුව වෘත්වේ. ඔව් වෘත්වේ. ඒකේ ජලයේ අංශු හැදෙන්න හේතුව. ඒ කියන්නේ සිසිල් වීම. ඒ රස්නියයි උණුසුමයි අවසානයේ බෙදලා ගත්තාම තියෙන්නේ ඔය රස්නියයි උණුසුමයි වේගය. වේගය කියන්නේ මේ කතාවේ සෝතේනේ. ඔව්. ශබ්දය කියන්නේ සෝතේනේ. අර අර වේගය නිසානේ શબ્දය තියෙන්නේ ඔව් වේගය නිසානේ શબ્දයක් තියෙන්නේ ඒ શબ્දේම තමයි මේ ඔක්කොම තියෙන්නේ මේ ශක්තිය ඒකම තමයි පෘථිවිය තාම තියෙන්නේ ඒ ඔක්කොම සෝතයක් තියෙන්නේ શબ્දයක් තියෙන වේගයක් තියෙන්නේ දැන් ඒ වේගය ඇතුළේම තමයි මේ සේරම හැමතැනම ඒකේ තියෙනවා මේ කොලේක පවා ඒ ATP ශක්තිය හැමතැනම ඕක තියෙනවා ඕකේ ඔය ඕක ඕක ජෙනරේට් වෙච්ච ඔය ගැඹුරු විශයක් මේ කියන්නේ ඒ කියන්නේ සුද්ධාස්කේ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. එතනත් ඕජා කියන එකක් දාලා තියෙනවා. වේගෙත් දා ඒ ඔක්කොම තියෙනවා උතන. ඒ කියන්නේ නිකම්ම වර්ණයක් හැදෙන්නේ නිකම්ම මේ શબ્දයක් හැදෙන්නෙත් නැහැ. මේ නිකම් මේ ඔක්කොම ශක්ති ස්වභාවික සංකුලනයක්. කාටවත් මේක පේන්නේ නැහැ. මේක බලන්න බෑ. මේක මේ මේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. මේ සිස්ටම් එකක් තියෙනවා. විශාල සිස්ටම් එකක්. මේ අපි හිතනවට වැඩිය ඒක අපේ හිතට මේක දරා ගන්න බෑ. අනිත් එක ඔබතුමාට අපි අපි ඇහෙන්නේ නැති දේශනාවල අපි නිතරම කියන ඔය අභිජා දේශනාවල තමයි අපි ඔය හොඳට පැහැදිලි කරනවා. ඔය ඔය ඉපදෙන ඒවා හිටක්. දැන් ඔය ශක්තිය ද සංඥාවක්නේ. ද සංඥාවක්නේ මෙතන ජෙනරේට් වෙන්නේ මේ පුංචි දරුවා ඉපදුනාට පස්සේ දැන් මෙතන සංඥාවනේ මෙතන හැදෙන්නේ. ඒ කියන්නේ වර්ණ සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වලින් විඥාන සංඥාවක් හදා ගන්නවානේ. ඒක තුල අපි දෙයක් හදා ගන්නවානේ මේ මේ මේ શબ્දයයි වර්ණයයි ගැට ගැහිලා පොත කියලා දෙයක්. එතරම් සංඥාවන්නේ තියෙන්නේ. ඒ සංඥාව ඇතුලේ තව සංඥා හදනවානේ මේක හොඳ පොත නරක පොත කියලා. ඒව ඇතුලේ දරුණුත් ඉන්නවානේ. තවනුත් හොඳ කෙනෙක් නරක කෙනෙක් වෙන සංඥා ගොඩක් හැදෙනවානේ. ඒක පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරය. එහෙම හැදන් ගොඩක් මේක ගැහිලා ගැහිලා ගැහිලා දැන් බුදුන් වහන්සේ ඔය පුදු විදියට පැහැදිලි කරනවා. අභිඥා මේ අනිඤ්ඤාභි සංකාරය කියලා හදනවානේ මේකේ. ඒ කියන්නේ මේක තනිකරම සංඥා නැවත නැවත නැවත නැවත නැවත වලල්ලක් වගේ කැරක් කැරක් කැරක් කැරක් සිද්ධියක් අර පෘථුවිය හැදෙන විදිය තමයි මේක හැදෙන්නේ විඥාන ශක්තිය හැදෙන්නේ මේ ඔක්කොම එකම සිස්ටම් එක මුළු ගැලැක්සියම තියෙන්නේ මේ මේකම තමයි දැන් අපි රූපයකට අඳිනකොට විද්‍යාඥයෝ දැන් න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරගෙන එක තමයි මේ මොනවද පරමාණු අඳිනකොටත් අඳින්නේ ඕකම තමයි ගැලැක්සි එකම සිස්ටම් එක අපිට මේක අපිට දරා ගන්න බෑ අපිට මේක මනසට ගෝචර නැහැ නමුත් මේ එකම සිස්ටම් එක මේ කොලයක් කෑලි කෑලි කපලා අනිවිෂයෙන් බැලුවමත් තියෙන්නේ එකම විශේෂයක් තියෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ බුදුන් වහන්සේ සුද්දාස්තකය කියලා ගන්නෙත් ඒකමයි. ඒකමයි ඒකමයි ඇත්තටම මේ ප්‍රසාද රූපය කියලා ගන්නෙත් ඒකමයි. ওই රූප කලාව 54 බෙදලා බෙදලා ගන්නකොට සුද්දාස්තකයට එන්නේ. ඒ ඔක්කොම පෙන්නන්නේ පටවියාපෝ තේජෝ වායු කියලා මේ ඒ කියන්නේ මේ නම් ටිකක් නෙමෙයි. මේකේ පෙන්නන්නේ මේකේ මේකේ ඝන වෙන ශක්තියක්, ද්‍රව වෙන ශක්තියක්, වායු වෙන ශක්තියක්, ඒක තාප ශක්තියත් එක්ක ටැලි වෙන එකක්. හොඳට බලන්න අයිස් කැටේ ශක් අංශු ටිකක් ගන්න අංශු ටික ඝන වෙලා අපි අර ආපස්සට එමු. අර අර අවකාශයේ දැන් අපි අයිස්, ද්‍රව, වායු වෙලා නැති වෙනවනේ. වතුර. එතකොට ඒක ආපස්සට රිවර්ස් කරොත් එහෙම අංශු ඝන වෙලා ද්‍රව වෙනවා. ඝන වාෂ්ප ද්‍රව වෙනවා. තව ටිකක් සිසිල් කරොත් ඒක අයිස් කැටේ වෙනවා. දැන් සිතුම් වීම තුලනේ සිද්ධ වෙන අර තාපයත් එක්කනේ මේක තියෙන්නේ. ඒක තාපය හැද්දා තියෙන්නේ ඒ එකම එකම ස්වභාවයක් මේකේ තියෙන්නේ. ශක්තිය, ඒ කියන්නේ අංශු ඝන වෙන ශක්තිය. දැන් අභ්‍යවකාශයේ අංශු ඝන වෙලා ඩාර්ක් මැටර්ස් ඝන වෙලාදී පෘථිවිය ඇතුලේ. ඒක වේගයක් තුල ශක්තියක් තුල ඒක ඒක වෙලා තියෙන්නේ. මේකත් එහෙම සිස්ටම් එකක් තියෙන්නේ. ඒකයි මේ තාපය කියන්නේ තරංග තරංගරි පෙන්වන්නේ. තාප ශක්තිය පෙන්වන්නේ තරංග ශක්තිය. එතකොට වර්ණය පෙන්වන්නේ තරංග වලින්. එතකොට මොනවාද ශබ්දය පෙන්වන්නේ තරංග වලින්. හර්ට් 20යි 20යි ඕමනේ පෙන්වන්නේ. එතකොට ක්වොන්ටම් න්‍යාය පෙන්වන්නේ තනිකරම තරංගයේ කැලලක් කඩලා අරගෙන. ඒතර ශුන්‍යතාවයක් නැද්ද පෙන්වනවානේ. ක්වොන්ටම් න්‍යාය පෙන්වනවා. පස්ති පැකට් කියලා ශුන්‍යතාවයක් මැද්දේ තියෙනවා. ඔක්කොම මේ අන්තිමටම දැන් ඔබතුමාට බිඳුවටම ගෙනහැලා තියෙන්නේ ක්වොන්ටම් වලට. දැන් පැහැදිලි කර කොච්චරද කියනවා. ඔක්කොට වැටෙන්නේ නැතුවදී මේ ක්වොන්ටම් එක ගැනත් මම පොඩ්ඩක් අපි ඉස්කෝලේ මේ සයන්ස් කියන එකක් කතා කරා. එතකොට එයාත් කිව්වේ අර අන්සර් එකක් තියෙනවා මොන හරි දෙයක් කොතනද තියෙන්නේ කියන එක හොයාගන්න එකට අදාළව මේ අර මැද්ද ශුන්‍යතාවයක් තියෙනවා. අන්න හරි. එතකොට ඉදිරිපත් කරපු ඒ මහාචාර්යවරයා ඔය එයාගේ නම මට හරියට ඔළුවට එන්නේ නැහැ. එයා මේ ආසියාවේ මේ බුදුදහමෙන් අරගෙන තියෙනවා ක්වොන්ටම් න්‍යාය. ආ ඒක තමයි දේශනා කරන්නේ ඔක. ඕක කිසිම විද්‍යාගාරයකට ගන්න බෑ ක්වොන්ටම් න්‍යාය. ආ. ඒක තමයි සමනස. ඒතරේ ක්වොන්ටම් න්‍යායයත් ඒ ඒගොල්ලෝ යම් මට්ටමකට ෆේල් නේද මේක එක්ස්ප්ලেইন කරගෙන යන්නේ. ඒගොල්ලන්ට අර යන්න බැරි තැනක් තියෙනවා. ඒගොල්ලන්ට කඩන්න බෑ. ඒගොල්ලන්ට කඩන්න බෑ. සුද්දාස්ත්‍ර කැඩිල්ලේ තියෙනවා මහා ගැඹුරු න්‍යායක්. මේ සුද්දාස්ත්‍ර කැඩිල්ල මහා ගැඹුරු න්‍යායක් තියෙනවා බුදුන් වහන්සේ රූපකලාප කියලා පෙන්නන්නේ ඒකයි ඒක කඩලා. රූපකලාප වලට බෙදනවා. ඒක පරමාණු වලින් නවතිනවනේ. පරමාත්මය නවතිනවනේ එතනින් ඔය බෙදලා පෙන්නන්නේ ඔය ක්වොන්ටම් මාර්ගෙට පෙන්නන්නේ. නමුත් බුදුන් වහන්සේ ඒක තවත් බෙදලා බෙදලා බෙදලා තමයි ගන්නෙ මේ කුරුප කලාප කියන එක ශක්ති වලට ගන්න. ඒ කියන්නේ ඒක ශක්තිය ඇතුළ කතාවක් ගන්න. ඒකෙන් බුදුන් වහන්සේ පෙන්නනවා මේ එක ශක්ති ප්‍රභේදයක මෙන්න මෙහෙම ඔය සුද්දාස්ත්‍රගේ වර්ණ ගන්ධ රසය වගේ කොහොමද ආවේ කියන්නේ. කොහොමද ඒවාවේ කොහොමද ඒකට පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධර සෝජා කියලා බුදුන් වහන්සේත් ඒ කියන්නේ බුද්ධ බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමාටත් කලින් ඍෂිවරු මුනිවරු එවැනි සිද්ධාන්තයක න්‍යායක මෙතට ගෙනහැල්ලා තිබුණා සුද්ධාස්තකයේ ගාවට මේ බුදුන් වහන්සේ ඒ ඒ තථාගත ඒ සම්මා සම්බුදු කියන වහන්සේ කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන කාලේ වෙනකොට ඒ ඍෂිවරු එතන කතා කර කර හිටපු කතිකාවතක් ඒක සුද්දාෂ්ටකය කියන ඒ ඒ විදිහට එතනට ඇවිල්ලා තියෙන්නේ. බෙදලා බෙදලා අරගෙන එහෙම හැබැයි ඒක ඒක ඒක අරගෙන තියෙන්නේ ඇත්තටම භෞතික න්‍යායකින් නෙමෙයි. ඒක භෞතික න්‍යායකින් ගත් එකක් නෙමෙයි. ඒක මේ අභිඥා ඥානහරහා ගත් එකක්. ওই ඥානය කියන එක නැතුව නිවන් දකින්න නෑ කවුරුත්. ඔබතුමා ගාවත් ඔය සිහිය තමයි ඔය දැන් ඔය සිතුවිලි වලට දැන් ඔය අපි කියන්නේ ලුණු රහ දැනෙන්නේ ඥානෙටයි. ලුණු රස දැනෙන දැනීම කාටවත් කියන්න බෑ. ඒක සිතුවිලි වලට ගන්න බෑ. නාම රූප ගන්න බෑනේ. ඒ කියන්නේ රූපයක් ගන්න බෑ ඒකට. ඒක දැනෙනවා ඒ උනාට. මෙන්න මේ වගේ දැනෙන දැනීම්. දැන් කූඹියක් කනකොට දැනෙන දැනීම. එහෙම නැත්නම් ඉදිකට්ටකින් යනකොට දැනීම. එතම නැත්නම් අපි කොච්චි මිරිස්, අපි ගන්නවානේ ගම් මිරිස්, මිරිස් දැන දැනීම් තියෙනවා. දැන් මේ දැනීම් කිසි කෙනෙකුට කියා ගන්න බෑ. කියන්න අන්න හරි ඔව් සාන අන්න එතනයි ඥානස් අධිකම දැන් සමහරලාට ඔබතුමාට හිතෙනවා මෙහෙම කරොත් මේක වරදී මෙහෙම කරොත් මේක වරදී යම් ඔබතුමා නිකන් කල්පනා කරනවා මොන හරි තීරණයක් ගන්න වෙලාවකදී මේක මෙන්න මෙහෙම වෙන්න ඕන මෙහෙම කරොත් වරදිනවා කියලා. හැබැයි ඒක ඒක කාටවත් කියාගන්න බෑ. ඒක වරදිනවා කියලා දැනෙන එකක් එනවා. දැනෙන එකක් කියලා කාටවත් කියාගන්න බෑ. ඒකේ එන්නේ අර ලුණු වාගේ දැනෙන එකක්. ඒක ඥානෙ. ඥානෙ කියන්නේ සිතුවිලි වලට මේ අයිති නෑ. වර්ණ රූප නෑ. දැනීමට වරූප නැහැ. ඒකයි ඥායස් අධිගමයි. නිවන් දකින්න එක දැන් දැන් සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙන්නේ ඥානටයි කියන්නේ. ඔව්. ඒකයි ඥායස් අධිගමයි. ඥාණයෙන් තමයි නිවන් දකින්නේ. ඥාණය කියන්නේ සිතුවිලි නෙමෙයි. අපේ තියෙනවා මේ සිතුවිලි වලට අයිති නැති දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒකයි සිහිය කියන්නේ. සිහියයි නුවණයි මේ ගමනේ අවසානය කරා යනවා කියන්නේ ඒකයි. ඒකයි අපි කන්ති පරමන්තවෝ කියලා කියන්නේ එතනින් තමයි මේක එන්නේ. ඒ කියන්නේ ඉතිරිලා තියෙන හැමතිස්සම සිතුවිලි. නම් මේ ඥානෙ විසිරෙන්නේ නැහැ. ඔව්. මේ ඥානෙට කාලයක් නැහැ. රූපයක් නැහැ. වර්ණයක් නැහැ. ශබ්දයක් නැහැ. අවදියක් විතරයි තියෙන්නේ. ඒකයි මේ හැම දේ හැම දෙයක්ම වෙන්නේ ඒ මොහොතේ කියන්නේ ඥානෙ. ඥාන. දැන් වැටුණා. එතකොට දැන් මේ අපිට අපි මරනවා වගේ දෙයක් තියෙනවා. තමන් හිතට තමන් අයිති නැතුව අවදි වෙනවා තමන් දිහා තමන් බාහිරින් බලන් ඉන්නා වගේ අවදියකට. ඔව්. අන්නේ අවදිය තමයි ඇත්තටම අපේ මේ ගමන යන්නේ. ඒකයි ඥායත් අධිගමයි කියන්නේ. ඒකයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ඥානයක් අවදි වෙනවා. දකින ඥානයක්. ඔව්. ඒක සමහරවිට අවසානයේදී අපට අවසානයේදී නිගමනය වෙන්නේ අර illusion of time and space, ඒ කියන්නේ කාලය සහ අවකාශයේ මායාවෙන් නිදීම නේද? ඇත්තටම කාලය අවකාශයේ ඒක මායාවක් මේ ඔව් ඒක සම්පූර්ණ එතන මුලින් මේක මේ අවබෝධය තුළ ඒක මෙදෙනවා. ඔව්. ආහා. ඒතර ඒතර සමනංශ දැන් හරවන් හරි ඉස්සරහට මේ මොහොත තුළ කාලය අවකාශයේ එහෙම එහෙම දෙයක් නැහැ. නැහැ. ඔව් ඒක තමයි. හැබැයි එහෙම අවදියක් Tamanට තියෙන බව Tamanට දැනෙන්නේ නැහැ. සිහිය හරියට පවත්වාගෙන ඒ අවදියත් එක්කලා යන්න ඕනි ගමනක් මේක. ඔව් ඔව්. මේක පරම සත්‍ය කියන්නේ ඒකයි සදාතනිකයි කියන්නේ ඒකයි. ඒක සදාතනිකයි කියන්නේ දැන් ඇයි මේක මේ දැන් සිත මැරෙනවානේ. මොකද දැන් සිතට පැවැත්මක් නැහැනේ සිතේ ෂණේ ඉතින් ඉවරයිනේ. දැන් දැන් ඇත්තටම කය පොළවට පස් වෙන තැන හුස්මනත් එක්ක මේක ගැට ගැහිලා තියෙනවානේ. මෙතන දැන් වායුවත් එක්කනේ මෙතන ජීව ස්වභාවයක් මේක ඇත් වෙලා තියෙන්නේ. එතන හදන රූපකලාප 28 හදනකොට ඒක පේන්නනවා. ඒ කම්ම මොනවාද ඒ ඒ නිෂ්පපන්ත රූප ප්‍රපන්ත රූප ඕම කියලා ඒක පෙන්නන්න පුළුවන් ඒක ඒක හැදෙන හැටි. ඒ ඒ ඒ ඒ ඒකත් එක්කනේ බැලුම් බෝල වගේ ශරීරෙත් පිම්බිලා තියෙන. ඒක දරදත් වෙනවා. ඒකත් එක්කමනේ අර චක්කු ප්‍රාසාද එහෙමනොත් අර පටල ස්වභාවය අර රසදිය වගේ දිලිසෙන ස්වභාවය ඉස්මතු වෙන්නේ ඒ ඒ ඒ වායුවත් එක්ක තමයි මේ සේරම තියෙන්නේ. හුස්ම ගියේ නැත්නම් ඇතුළට ඒ ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි විසිල් එක වගේ ශබ්දත් එන්නේ. ඔව් ඔක්කොම තියෙන්නේ හුස්මත් එක්ක. ඒක තමයි ඇත්තටම මේකේ ලොකු කතාවක් එතකොට එතන තියෙන ඒක තමයි අපි හුස්ම නැතුනොත් මරණයි කියන්නේ. ඔව්. ඒකයි සිත පවතින එතකම විතරයි. මොකද එතන එතකම විතරයි කරන්ට් එකක් තියෙන්නේ. මැෂින් එක එතනින් අක්‍රිය වෙන්නේ. එතකොට එතනින් ඉවරයි මේ මේ මේ කියන ඔය කියන මේ ඒ කියන්නේ ශරීරයේ පවතිනකම විතරයිනේ මේ සිතුවිලි මේ ප්‍රවාහය ගලන්නේ ගඟ ගලනවා වගේ. ඒ සිතුවිලි ප්‍රවාහය නවතින්නේ නැහැනේ සිත කිසිම වෙලාවක නවතින්නේ නැහැ. සිත සිත දිගටම ගලනවා. නමුත් සිතෙන් මිදීමක් විතර සිද්ධ වෙනවා. සිතට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒ අවදිය තුල සිතට කරන්න පුළුවන් දෙයක් නැති ඒකේ තමන්ගේ සිතට තමන් කලින් මැරෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ධර්මය අවබෝධ නොවුණු කෙනෙක් මැරෙන්නේ ශරීර පොළොවට පස්සෙන අන්තිම හුස්ම බිඳුව යනකොට සිත ප්‍රවාහයේ අවසාන සිතත් අරගෙනනේ. ඒක ශක්තිය එතනින් මේක ඒක එතනින්ම එයා එතනින් ශුන්‍ය වෙන්නේ නැහැනේ. අතන තියෙන ලොකු කතාවක් තව පැහැදිලි කරන්න. එතකොට එතකොට මෙතනදී සෝපටිසේස නිබ්බාන කියලා කියන්නේ මේ අවබෝධය තුල ආයතනවල නිරෝධ එයා මැරිලා ඉවරයි. එයාගේ සිතින් එයා කලින් මැරෙනවා. එහෙම එහෙම ඒ කියන්නේ මේක මේ අවදිය එනවා කියන්නේ සිතට අයිති නැති වෙනවා. එතකොට එයා සිතේ නෙමෙයි වෙනවා. සිතෙන් යාට පළක් නැති වෙනවා. තමන්ගේම සිතට තමන් පළක් නැති වෙනවා. තමන්ගෙම සිතෙන් තමන්ට පළක් නැති වෙනවා. මේ අවදි වෙනවා කියන්නේ විශාල දෙයක්. මේ අවදි ඊට පස්සේ යා තීරණ ගන්න හිතින්නේ මේ අවදියෙන්. එයා හැමතැනම අවදියත් එක්ක ඉන්නේ. එතකොට එයාට අර අර කවුරු හරි ඇවිල්ලා බැන්නත් එයා hina වෙන්නේ අවදියෙන් ඉන්නේ. ඒක එයාට වෙන්නේ නැහැ එතකොට. එයාට hina යන ස්වභාවයකුත් වෙනවා. එයාට ඒවට එච්චර කම්පැනි වෙන්නේ නැහැ කිසි දෙයකට. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මිනිස් දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ දැන් මෙයාට ගැහුවොත් එහෙම රිදෙන්න ඕනේ එහෙම එහොත් එයාට දැන් දැනෙන්නේ මේ ශරීරෙට දැනෙන්නේ වේදනාව හිතට දැනෙන්නේ ආයෙත් අනිත් පැත්තෙන් කමන්නේ නැහැ ගැහුවට කියන සයිස්යක් එනවා එතකොට අරයා ගහනවා මෙයා කමන්නේ නැහැ කියන එතකොට දැන් දෙන්න ගැලපෙන්නේ නැහැ වගේ ඒ කියන්නේ මෙයා මැරලා ඉවරයි කියන මේ තේ ඒ කියන්නේ මේ සිතුවිලි වලට තියෙන ඒ ආත්මීය ගතිය බිඳ වැටෙනවා මේ අවධිය තුළ ඒක සිද්ධ වෙනවා. ඒකයි අපි හැමසෙම පෙන්නන්නේ. සෝපටිසේස නිබ්බාන කියන්නේ එතන නිවන් දැකලා තියෙන්නේ. එතන සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන එක එතන සිද්ධ වෙලා ඉවරයි. ආයි අත පිනවන්න, කය පිනවන්න, ආයි මේ නාසය පිනවන්න, ඒ පිනවන්න යට අවශ්‍යතාවයක් එන්නේ ඒකයි චන්ද රාග රස රාග නපටිසංගේ චන්ද රාගය නැති වෙනවා. කැමැත්තක් නැති වෙනවා. ජීවත් වෙන්න කැමැත්තක් නැති වෙනවා. ඉන්නේ ඕනි කියන අදහසක් නැති වෙනවා. මේක පවත්වන්න ඕනි කියන අදහසක් නැති වෙනවා. ඔය ඇත්ත දකින්නවනේ මේ ෂනේ විතරයි. Oh. මේ ෂනේ දැන් කොයි මොහොතේ හරි ඔක වෙන එකනේ කොයි මොහොතේ හරි ෂනේ කොහොමත් ඉතින් ඒ ෂනේ විතරයි ශරීරේ පවතිනකන් ෂනේ විතරයි කියන්නේ දකින්නකොට ෂනේ විතරයි රේස්ටි දැන් ඊගාවසනෙන් පළක් නැහැ මේ ෂනේ විතරයි ඊගාවසනේ තිබ්බත් එකයි නැතත් එකයි මේක පුදුම තැනකට එන්නේ ඒක අර සාමාන්‍යයෙන් මට වෙලාවකට හිතෙනවා මේ අර මගේ මට්ටමට මගේ මම නිකන් භාගයට මැරිලා වගේ එකක්. අර දැන් මට මේ හොඳම උදාහරණයක් තමයි මට දැන් ස්වාමීන් වහන්සේ ගැන විස්තරේ කිව්වේ මගේම ගුරුවරියක්. හරි මට ගොඩාක් උදව් කරපු ගුරුවරියක්. ඒක ඒ ටීචර් මේ වැටිලා ඒච්ච ගොඩාක් මේ අතනේ පුනා මම දානවා තාමත් ඒ ටීචර් මේ ඇඳේ තම ඉන්නේ. ඉතින් මම ඒ ටීචර් බලන්න ගියා. ඒ බලන්න ගියාම මම දැක්කේ මේ ටීචර් නිකන් මලමිනියක් වගේ. ඒ වුණාට මම එවෙලෙ මගේ ඉඳ දැක්කා මට ඒක දුකක් නැහැනේ කියලා. ඉතින් මට හිතුණා අයියෝ මහර ප්‍රශ්න දැන් මේ ඒ කියන්නේ මට නිකන් අර බොරුවට රඟපාන්න එහෙම බොරුවට දුක පෙන්වන්න ඕනාවකුත් නැහැ. ඒ හැබැයි මම ඊයේ කෝල් කරනවා ටීචර් කිව්වා මට ඇත්තටම මේම ස්වභාවයක තමයි ටීචර් මම හිතියේ මේ මටත් ඇත්තටම තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒ කියන්නේ ටීචර් ආදරේ ගෞරවය නැතුව නෙමෙයි. නමුත් මම ඒ වගේ ස්වභාවයකට පත් වෙලා හිටියේ අනේ තරහ වෙන්න එපා එහෙම කියලා. නමුත් අර යනකොට මම මොන මොනා ටිකක් අරගෙන අරගෙන ගියා. ඒකට මට ඒක බලන්න ටීචර් බලලා එනකොට මට හිතුණා ඇයි මේ මේ මොකද මීට කාලයකට කලින් ටීචර් මැරෙ මැරෙනවම ඊලකින් දැක්ක මම එදා නැහිරලා මම පුදුම විදියට අවුල් ගියා. නමුත් මෙච්චර ඇත්තටම ලෙඩ වෙනද මම ඉන්න තැනම ටීචර් වමනේ දැම්ම මම අර බකට් එක ඇල්ලුවා ඊට පස්සේ අර ටීචර් වමනේ දාන වෙලාවේ වමනේ ගඳ ගැන අපුලක් මට දැනුනේ නැහැ මේ ටීචර් අමාරුලා මොනවා වේද කියලා ඒ මොකෝම මට හිතුන්නේ නැහැ මම ඒ වෙලේ කරන්න පුළුවන් උදව් ටිකක් එහෙම කරලා මම ආවා ඉතින් මට ගෙදර ආවට පස්සේ මට හිතුණා ඇයි මේ වගේ ඒ කියන්නේ නිකන් මේ අපි නිකන් අර නිකන් අමානුෂිකයි වගේ තැනකට වැටලාද මම දන්නේ නැහැ කියලා මට හිතුණා මට ඒ ස්වාමීන් වහන්සේ ඔක් කියනකොට මට හිතුණා මම ඇත්තටම එක්කෝ බාගෙට මැරිලාද මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා මේ මේ අර හැම දේ ගැනම අනිතක සමහරවිට මොන සිතිවිල්ලක් ආවත් ඒක හැම වෙලෙම දකිනවා. ඒ කියන්නේ කිසිම සිතිවිල්ලක් මම නොදක ඉන්න ස්වභාවයක් නැහැ දැන්. අර ඒකට මට හිතෙනවා ඒ ඔක්කොම දැක ඔව් ඒ ඔක්කොම දකිමින් ඉන්න මට ඇයි අර ඉස්සර වගේ නිකන් සෙන්ස් වෙන්නේ හරි මන්දන මට කියන්න තේරෙන්නේ නැහැ ඒ ස්වභාවයට වචනත් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා වගේ. ඉතින් මේ මට හිතන දැන් ඇත්තටම දැන් දැන් මෙහෙම ඉතින් තවදුරටත් ඇත්තටම හරි අපේ සමාජයක ජීවත් වෙන්න පුළුවන්ද කියලා තෑම් ප්‍රශ්නෙත් මට ඇත්තටම ඒත් එක්කම ආවා. මේ මම දන්නේ මම කොච්චර අවබෝධයට එන්න ඕනේ. ඒ කියන්නේ රහතන් වහන්සේ රහත් භාවයට ලබනවා කියන්නේ රහ නැති වෙනවනේ අරහත් වෙට එනවනේ. එතන චන්දරාගය නැති වෙනවනේ. රස පටිසංවේදී රස රාගන පටිසංවේදී රස දැනෙනවනේ. ඒ කියන්නේ රාගයනේ නැති වෙන්නේ. ඒ කියන්නේ ඇල්මනේ නැති වෙන්නේ. එතකොට වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී සද්ද පටිසංවේදී සද්ද රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසං. එතකොට මෙතන චන්දරාගය නැති වෙන්නේ ඇල්මයි නැති වෙන්නේ. එතකොට ඒක මේ ධර්මය මනාකොට අවබෝධ වෙලානේ ආ රහත් භාවයට නිකන් එන්නේ නැහැ හොඳ අවබෝධයක් ඇතුවයි එතනට ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ මොකද එයා යථාභූත ඥානය තියෙන්න එපේ කොහොමත්. එතකොට එයා හැමදේම යථාභූතය දකින්න එපේ. මේක මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට අවබෝධයක් තියෙනවනේ. ඒ තුල ඇත්තටම එහෙම එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඇත්තටම ඊට වැඩිය මහා දියුණු අවස්ථාවක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙක්ගේ සෙල්ලම්ගේ ඇතුලේ ඉන්නෝ වගේ තමයි රාත්භාවයට පත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් පොඩි ළමයි එක්ක ලොකු එක්කෙනෙක් ඉන්නවා වගේ අන්න එහෙම අවදියකට අවදි වෙනවා. ඒතකොට Tamanට දැනෙනවා මේගොල්ලෝ මේ කම්පා වෙන්නේ තේරුමක් නැතුව කියන එක. Taman කම්පා වෙන්නේ නැහැ. ඒගොල්ලත් එක්ක ඕනනම් කම්පා වුණා වගේ ඉන්න පුළුවන්. ආනේ ඇත්තද? පව් නේද? ඒක තමයි. අයමත් කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඇතුලෙන් ඉඳගෙන ආයමත් ඒගොල්ලන්ව තම ඒකට යහපතක් කරන්නත් පුළුවන්. යහපතක් කරන්නත් පුළුවන් ඒ වුණාට කමක් නැහැ. අපි දැන් මේ තියෙන ටික බලලා හරියට මේ ටික කරගෙන යන්න ඕනි කියලා හදන්නත් පුළුවන්. රහතන් වහන්සේ දාවේ ඒකනේ ඒකනේ ඒ ඒ නෙළුම් කොළේ දියපිද නොගැටි නොඇලි තිබෙන්නාසේ රහතන් වහන්සේ සමාජය සමග නොගැටි නොඇලි වාසය කරනවා කියන්නේ දැන් අපුණා මිනිස්සෙක් द्वේෂය වැඩි වෙලා බැනගෙන බැනගෙන යනවා එන් තව මිනිස්සෙක් ඒකට යම්කිසි විදිහකට යනවා ගැටෙන්න යනවා මම ඉතුරු කරන්නේ නැහැ කියන්නේ යනවා ඒ රහතන් වහන්සේ මැදට ගිහිලා මේ දෙන්නා එහෙම කරන්න යන්නේ නැහැ නෑ ඒකට හේතුව රහතන් වහන්සේට අවබෝධයක් තියෙනවා. මෙයා දැන් ඉන්න මානසිකත්වයත් මෙයා දැන් ඉන්න මානසිකත්වය ඒ ඒවට අනවශ්‍ය විදියට අර සාමාන්‍යයෙන් ඒකට මැද්දට ගිහිල්ලා යන එක්කෙනත් ඉන්නේ අර සිතුවිලි ඇතුළෙම තමයි. ඇතුළෙම තමයි හරියට හරියට. නමුත් ඒ දේ බලන් ඉන්න පුළුවන් කෙනෙක් කියන්නේ රහතන් වහන්සේ නමක් තමයි. අර උදාහරණේ හරි වටිනාංශ ඔව් ඒක තමයි සමනස් දැන් කිව්වා අර උදාහරණේ හරි වටිනවා අර අම්මා කෙනෙක් ළමයාගේ සෙල්ලම් ගේ ඇතුලේ ඉන්න ඒ ස්වභාවය තමයි ඇත්තටම ඉන්න ඕන නේද ඒක මාරම උදාහරණයක් ඒක මාර පවර්ෆුල් එක්සැම්පල් එකක්. ඒක තමයි. තව මේ අර දැන් අර වැය 14ක බණක් ගැන ස්වාමීන් වහන්සේ කියනවානේ මම ගොඩක් try කරලා කොයි විදිහට හරි ඒක ගන්න මට හිතුණා මේ මගේ දැන් අර තව චූටි චූටි සියුම් තෙන් තියෙන ඒවා ආයෙත් මේ වැය 14ක 14 වතාවක් හරි අහන එක තුල ඒ ඒ ඒ සියුම් කාරණා මොන හරි තියෙන දේවල් දේශනාවල තියෙන මෙන්න මෙහෙමයි එකක් තමයි මේ ඔය අපි හිතනවානේ දිව්‍ය ලෝකයක් ගැන තියෙන ගැන. ඔව්. නමුත් ඔය දේශනාවලත් සමහරට ඔබතුමාට ඇහෙන්නේ නැති ඒක සංඥාවක මේ සිතක සකස් වෙන්නේ ඒ සුකුම ස්වභාවයක්. ඒක බාහිරින් හොයන්න ඔව්. බාහිරින් හොයන්න බෑ. ඒ කියන්නේ අපේම රළු ස්වභාව. ඒ කියන්නේ සංඥාව තමයි ඔය හීන කියලා පේන්නේ අපිට පේන්නේ නැහැ රූප ස්වභාව අපිට පේන්නේ සංඥා කියලා. අපි දකින්නේ රූප ස්වභාව. අපිට දැකලා පුතු රූප. අපි හිතන්නේ අර ටීචර් දැක්කා කියලා. අපි හිතන්නේ අර දරුවව දැක්කා කියලා. නමුත් ඒ සංඥා විතරයි, වර්ණ සංඥා විතරයි, හැඩතල විතරයි. අයි සංඥාව තමයි හීනෙදිත් අර අර ගිනි වලල්ල කැරකෙනවා වගේ අර චිත්ත වේගය තුල ඒ සංඥා නැවත ඒ සංඥාව තමයි ප්‍රතිරැව් දෙන්නේ. ඒ කියන්නේ ඒක ඒක ඇවිලා ප්‍රතිකම්පන වගේ. ඒ කියන්නේ සංඥා කොහොමත් මේකේ ගිනි වලල්ල වගේ කැරක් කැරකි තියෙන්නේ. මේ මේ සිස්ටම් එක ඇතුලේ. ඒ කියන්නේ දැන් මේ මොහොතේත් එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ සංඥාවල අපි අපි දකින්නේ සත්තු, මිනිස්සු, අපි දැකපු දේවල්, අපි අපේ රටේ තියෙන දේ, අපි මේ දන්න සංඥානේ ඔක්කොම අපි දැකපු සංඥානේ. ওই සංඥාවල එහෙම දේවල් නැහැ. ඒ කියන්නේ ඔය ඔය බාහිර මේ අවබෝධයටපත් වුණාට පස්සේ එහෙම දේවල් නැහැ. ඒවා සංඥා විතරයි. සංඥා කියන්නේ සත්තුත් නෙමෙයි, මිනිස්සුත් නෙමෙයි, මුකුත් නෙමෙයි සංඥාවක්. දැන් අපි ගමු චිත්‍රයක් චිත්‍රයක සත්තුත් නැහැ මිනිස්සුත් නැහැ. නමුත් ඒ වගේ චිත්‍රයක් තියෙනවා. ඔව්. ඒක සංඥාවන්නේ. ඔව්. ඔන්න ඔය වගේ සංඥා කියන්නේ හැඩතල විතරයි. ඒව අර දැක්ක නිසායි ඒ සංඥාව. නැත්නම් වෙනින් වෙනි සංඥාවක් දැක්කොත් ඒ සංඥාව සංඥාව. සංඥා කියන්නේ ඇත්තට මිනිස්සුත් නෙමෙයි සත්තුත් නෙමෙයි. ගසුත් නෙමෙයි මුකුත් එහෙම දේවල් නැහැ. සංඥා විතරයි. අර චිත්‍රය වගේ. සංඥා කියන්නේ නිකන් සංඥාවක් විතරයි. සංඥාවක කිසිවක් නැහැ. මේ සිතට බාහිරට එන්න බෑ කිව්වේ ඒකයි. ඒක පෙන්වන්න. ඔව්. සිතට සංඥා විතරයි අසුරු කරන්න. සිතට ධම්ම විතරයි අසුරු කරන්න පුළුවන්. සිතට බෑ මේ මේ මේ කන වෙන්න. සිතට බෑ නාසය වෙන්න. සිතට බෑ මේ ඇස් දෙක වෙන්න. සිතට බෑ කය වෙන්න. සිත කියන්නේ වෙනමම වෙනමම සංඥා අසුරු කරන එකකයක්. අර CPU එක වගේ. දැන් ස්පීකර් එක වෙනයි. කැමරාව වෙනයි. එතකොට මේ මෙවලම් ටික කම්පියුටර් එකේ වෙනයිනේ. නමුත් hard disk එක වෙනයිනේ. ආ. ඔන්න ඔයගේ සිස්ටම් එකක් සිත කියන්නේ. සිත කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අරවැයින්ම ආපු සංඥා වලින් හැදෙනනු ගුලියක්. ඔව්. සිත කියලා වෙනම එකක් නැහැ කොහෙවත්. අර සංඥාම ඇසුරු කරාට ඒ සංඥාවලට සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ අරව ඇසුරු කරනවා අර ශබ්දය ඇසුරු දැන් කන් දෙක ඇසුරු කරනවා බාහිර ශබ්දේ. සිත ඇසුරු කරන්නේ සංඥාවක්. සංඥාවල වර්ණ ශබ්ද කියලාත් නැහැ. එකම කම්පන චංචල ස්වභාවයක්. කම්පන වල වල තරංග ස්වභාවයක්. වැටෙනවා එහෙම කියනකොට. ඒකයි අපි කියන්නේ කම්පන චංචල විතරයි කියලා. දැන් භාවනා කරනකොට පරයන්කෙත් එනවා ඒ ඒ ස්වභාවයට අවදි වෙනවා. කම්පන චංචල විතරයි දැනෙන්නේ. ශබ්ද වර්ණ එහෙම කියලා වෙන් වෙන්නේ. කම්පනයක් විතරයි දැනෙන්නේ. ශබ්දයක් ආවත් කම්පනයක් වර්ණයක් ආවත් හිතට කම්පනයක්. සම්මනංග මට තව මේ දැන් අපි තුමු ලස්සන රෝස මලක් දැක්කා කියලා ඒත් සිතට කම්පනයක්. අපි තුමු මිහිරි ශබ්දයක් ආවා කියලා ඒත් සිතට කම්පනයක්. සිතට කම්පනයක් විතර. ඒක අතිශයින් ගැඹුරු. ආ ඒක අතිශයින් ගැඹුරු. දැන් අපිට දැන් ওই අවබෝධය ඇති වුණාම අපි හීනයක් වුණත් අපි දකින්නේ අර අර විදිහට තමයි. සංඥා ඒ සංඥා මේ සංඥා. ආ පෙර සංඥා දැන් හැබැයි මේ සංඥා අபிසංකරණයක් තියෙනවා. ඒ කියන්නේ විපරිණාමයක් තියෙනවා. නැවත නැවත නැවත නැවත වෙනස් වෙනවා. අර වෛරසය වගේ. වෛරසය වගේ. දැන් ඒ කියන්නේ හටගත් එක නෙමෙයි නැති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඇහැට එනකොට තිබුණු සංඥාව නෙමෙයි මනසට එනකොට තියෙන්නේ. ඒකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මනස ඇතුළේ තව තව සංඥා නැවත නැවත පටව ගන්න. ඒක මඤ්ඤණා කරනවා කියන්නේ ප්‍රපංච ගොඩ නැගෙනවා කියන්නේ. ඒකයි. ආ. ඒක අபிසංකරණය කියන්නේත් ඒකයි. ඒ කියන්නේ සංඥා අபிසංකරණයක් තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒක අපිට හිතෙනවා ආ මේක ලස්සනයි. ඊට වැඩිය හොඳ එකක් මට ඕනේ. දැන් මේ ෂර්ට් එක ලස්සනයි. නමුත් දැන් ආයේ ඊට වැඩිය හොඳ එකක් තමයි ගන්න ඕන. ඕන අபிසංකරණයක් එනවා. හැවතිස්සම ඇහැ හොයනවා ඊට වැඩිය හොඳ පාටක්. කන හොයනවා ඊට වැඩිය හොඳ ශබ්දයක්. ඔය අபிසංකරණයක් පේනවා. සංඥාවෙම තමයි මේ මේ වෛරසයේ ස්වභාවය. ඔය වෛරසය කියන්නේත් ඔය අමුතු දෙයක් නෙමෙයි. මේ ස්වභාවතාවයේ ඔය සංසිද්ධියක් වෙ තියෙන්නේ. ඒ එක එක එක එක එක එක වෙනස් වෙන එක තමයි බුදුන් වහන්සේ පෙන්නන න්‍යාය අති ගැඹුරු. සමනස එතකොට දැන් අපි දැන් මේ මේ දැන් ප්‍රතිපදාව තුළ ඊළඟට අපි කරන එක මේ වරද නිවන යනක එතකොට එතන අபிසංකරණයක් වෙන්නේ නැහැ නේද? අபிසංකරණයක් නැහැ. ඒකයි අபிසංකරණ නිරෝධයක් වෙනවා. අபிසංකරණේ නවතිනවා. ඒකයි යථාභූත ඥානයේදී අபிසංකරණේ නවතිනවා. සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තිය කියන්නේ ඒකයි. අபிසංකරණ නිරෝධය. ඒකයි සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තියයි කියන්නේ. ඔය ඔය මොහොතට අවදී. හා හා හරි. සමහරවිට එතකොට අර මේ මේ පැය 14 මේ මේ දේශනා ටික අපිට දේශනාවල අර දැන් වාට ඔබතුමාට දැන් අර විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය ඇදලා විඥාන ශක්තිය හැදෙන ඇති ඔහොම පැහැදිලි කරා ටිකක් පැහැදිලි කරන්න පොඩ්ඩක් කිව්වනේ මේක මේ තියෙන වේගයක් තුලයි මේ වේගයක් තුල මෙහෙම ඔන්න ඔය වගේ ඒවා ගොඩාක් තියෙන්නේ ඉතින් මේකේ ගොඩාක් ඔය ඔය චුතිසිත නැවත උපදින හැටි දෘෂ්ටිය තුළ උපදිනවානේ දෘෂ්ටි ශක්තිය සකස් කරනවානේ ඒ ඒ ශක්තිය වෙනකොට යනවනේ මේනි මෙතනම ඒක ඇති වෙලා නැති වෙනවනේ. නමුත් මුළු විශ්වයේ එකම ශක්ති ස්වභාවයක් කියලා අරගෙන ඒ ඒක වෙන හැටි පෙන්නනවා. ඒ නැවත සතෙක්ගේ කලලේ කොහොමද සකස් වෙන්නේ කියන එක. ඒ ඒ ස්වභාවයේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මෙහි මෙහි සිරසල් වෙනවා, යාපනයේ සිරසල් වෙනවා, ඇමරිකාවේ සිරසල් වෙනවා. එතකොට ඒක ඒක කොහොමද හැමතැනම තියෙන්නේ ඒක තරංගයක්නේ අර ඒ ඒ ස්වභාවය එතන එතන තරංගයක් කියන්නේ මේ මෙතනින් මුකුත් යනවනේ මේ අර වතුරට ගලක් දැම්මහම දියවලලු හැදිලා ඒ කෙරෝලේ තියෙන වතුරේ පිටියේ වදින්නේ මෙතන මුකුත් වතුරාංශු ගිහිලා නැහනේ. වතුරාංශු ඔක්කොම වතුර නම් සමානයිනේ කියන මුළු වතුරාංශු සමානයි. ඒතකොට මෙතනට මොනාරේ වැටෙනවම දියරලිය වැටෙන්නේ. ඒ අංශු වෙලා කොහෙවත් යනවා නෙමෙයිනේ. එතන එතන සකස් වෙනවා. ඒ වගේ මුළු විශ්වයේම ස්වභාවයක් තියෙනවා කියලානේ ඔය පෙන්වන්නේ. පෙන්නලා ඊට පස්සේ සතා කොහොමද හැදෙන්නේ කියන එක මෙතන සංඥාව වෙනස් වෙනවා. මනුස්සයා පින් කරනකොට පව් කරනකොට එහෙම නැත්නම් ඔය ඔය ඒ රාගයේ द्वේෂේ මෙතන බාහිරින් නෙමෙයි මේ අභ්‍යන්තරේ द्वේෂේ වැඩි වෙනකොට සංඥාව රළු වෙනවා එතකොට රාගය තුලත් සංඥාව රළු වෙනවා කාම වස්තු කාම රාගයේ තේරම එතන අලෙන එකයි ගැටෙන එකයි දෙපැත්තට බෙදුවොත් සංඥාවේ සුකුම ස්වභාවයේ රළු වෙනවා මනුස්ස උපත්යකට අවශ්‍ය කරන සුක්ම ස්වභාවය ගිලිහිලා සත්වයේගේ කිසි ඒ එන ස්වභාවයට රළු වෙනවා නම් ඒකයි මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන ඒ සත්ව ස්වභාව සකස් වෙන හැටි ඒ ඒ ඒ තුල ඒ ශක්ති ස්වභාවයේ ඝන වීම සංඥා ඝන ඒ ඒ රළු වීම අයි ඒ දැන් අපි તો මෙතන අවසාන හුස්ම ගියා කියලා. එතකොට මෙතනින් මේක නිරෝධයිනේ. මෙතනින් ඒ කියන්නේ මරණය මරුණානේ සම්මුතිය තුල මරුණානේ. එතකොට නමුත් දැන් මෙයාගේ අර ශක්ති ස්වභාවයේ මේ විශ්වයේම එකම ස්වභාවයට බලපානවා කියන ඒ විශ්වයේ අපි ගැලැක්සියට අපි ඒක මේවා කරාට ගැලැක්සියට පෘථුවිය වෙනයි කියලා අපි ගන්නවනේ ගැලැක්සියේ ශක්ති ස්වභාවයෙන් පෘථුවි ශක්ති ස්වභාවය මේක කරකැවීම තුළ වේගය තුළ වෙන් වෙලා හැදෙනවානේ පෘථුවි ශක්තිය වෙනමනේ හැදෙන්නේ ගැලැක්සියේ ශක්තිය තමයි මේකේ තියෙන්නේ අර මුහුද මහ මුහුද වෙනයි රළ වෙනයි වගේ මහ මුහුද ගැල අර අභ්‍යවකාශය වගේ නමුත් රළ කියන්නේ අර අර පෘථුවිය ඇතුළේ හැදෙන අර දියවලල්ල වගේ නමුත් ඒක ඇතුලේ ලැබිඩක් වගේ තමයි විඥාන ශක්තිය කියන්නේ. ඒ කියන්නේ පෘථුවිය ඇතුලේ ශක්ති ස්වභාවයේ විශ්ව ශක්තියෙන් වෙන් වෙලා ඇදුනට ඒක විශ්ව ශක්තියම තමයි. නම් මෙතන ශක්ති ස්වභාවයේ පෘථුවිය ඇතුලේ ඒක අර වතුර අර ගහකොළ සතා සිපාවට හැදෙන්න හේතු වෙලා තියෙනවා. ගුරුත්වය හැදිලා ඒ ශක්ති ස්වභාව දෙකක් හැදිලා මේක මේ මේ මේ මේ ඝන වීම තුළ මේක මෙහෙම වෙලා තියෙනවා. නමුත් ඒකත් නැවතත් ඒක අභ්‍යන්තරයේ තර බාහිර දෙයක් තියෙනවා කියන කම්පණය තුළ ඇතිවන විඥාන ශක්තියක් කියන එක. ඒක පුතුල් ශක්තිය අභ්‍යන්තරයෙන්ම ඒක ඒක එන්නේ. නව මේ එකකට එකක් වෙන් කරන්න බෑ කියන එක. දැන් විඥාන ශක්තිය පෘථිවි ශක්තිය ඇතුලෙන් හැදිලා තියෙන්නේ. ඒකෙන් ඒක ඒක හේතුන් පටිච්ච සම්භූතා හේතු ඒක ඒ විදිහම තමයි හේතුඵල විදිය තමයි. ඒ හේතු නිසා මේ හේතු අභ්‍යවකාශය නිසා පෘථිවිය පෘථිවිය නිසා විඥානය. ඒතකොට විඥානේ දැන් දැන් සත්ව සත්ව ශරීරවල අටගත්ත මේ විඥාන ස්වභාවය. ඒකත් සත්ව සත්ව ලෝකයේම පරිසරණ විඥාන ස්වභාවයකයි තියෙන්නේ. ඒක නැවත වෙනස් විදිහට ගලපන්න බෑ. ඒ කියන්නේ මේකකට එකක් සම්බන්ධයක් නැහැ. දැන් දැන් අතරම රර රල මුහුදට අයිති නැහැ කියන්න බෑ. රල ආයි පොළවේ වැදිලා ආයි මුහුදටම මුහුදෙන්මනේ රල හැදිලා තියෙන්නේ. නමුත් රල අපිට වෙන් වෙලා පේනවනේ. නමුත් ඒකේ පෙන පිට වෙනයි කියන්නත් බෑනේ. රාය පෙන පිට මුහුදට අයිති නැහැ කියන්න බෑ. නමුත් පෙන පිට මුහුදේ කියන්නත් බෑ. මේක හරි ගැඹුරු මේකන්නේ. දැන් පෙනපිට වෙනයිනේ පෙනපිට සුදු පාට වෙන් වෙනවා. දැන් ඒ එක මාමුදෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ මේ පෙනපිට අපි ගමු දැන් එක රළක පෙනපිටි ගොඩාක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ පෙනපිටි ඔක්කොම හැදිලා තියෙන්නේ මේ මේ ලුණු වතුරෙන්නේ. ඔන්න ඔය වගේ ස්වභාවය මේ පෙනපිඩි වල පෙනපිඩි වල එකතු වීමකුයි නැතිවීමකුයි වගේ. දැන් දැන් මේ පෙනපිඩ ඒ කියන්නේ මේ සත්වයා මෙතන මැරෙනවා. මෙතන මැරුණත් මේ සංඥාව ඒ රළු සංඥාවකින් යා මැරෙන්නේ. ඉපදුනේ මනුෂ්‍ය සංඥාවට ඒ අදාළ සුකුම සංඥාවකින්. නමුත් මෙයා එක එක විදිහට ද්වේෂයේ වෛරයේ වැඩි කරගෙන අපිටම මෙයා අපි ඔකට උපමාවක් ගන්නවා රතු පාට ලයිට් එකක් එයා ඊට පස්සේ රයිට් එක මෙරුන් පාට වෙනවා කරන ද්වේෂයේ වැඩි වෙනකොට ඊට පස්සේ ඒ මෙරුන් ලයිට් එක දම් පාට වෙනවා තවත් ද්වේෂයේ වැඩි මෙරුන් ලයිට් එක අපි ගත්තා තිරියන් ලෝකේ කියලා ඊට පස්සේ ඒ සංඥාත්මය මේ ගන්න. ඊට පස්සේ අපි ගත්තොත් තවත් මේ द्वේෂය වැඩි වෙනවා නම් මේ ඒ කියන්නේ මනුස්සයාගේම තමයි මේ පෙන්නන්නේ. යා මැරෙනොත් තමයි අර තිරියන් ලෝකය. දැන් මෙරුම්පා මේ මෙරුන් පාට දම් පාට වෙන තරමට මෙයාගේ මේ මේ ද්වේෂයේ වෛරයේ ඒ කියන්නේ මෙයා මහා පාපීය කටයුතු වලට ගියොත් මෙයා ඊට පස්සේ දම් පාට වගේ මේ සංඥාව ඝන වෙනවා කියන ඒ කියන්නේ ඒ අර උපමා තමයි මේ පාටින් ගත්තේ. එතකොට එහෙම වුණොත් එයා පෙරේත ලෝකයේ කියන එක. එතකොට ඊට පස්සේ මෙයා තවත් ඒ විදිහට මේ අම්මලා මරාගෙන ඒ වගේ යනවනම් අනන්තරිය පැත්තට යනවනම් ඒක අර අර අර තිරියන් ලෝකේ, പ്രേත ලෝකේ අසුර ලෝකේ නිරේ කියලා අපි පෙන්නවා කළු පාටට වෙන තනතාවොත් නිරේක තමයි සංඥාව සකස් වෙන්නේ කියලා. නමුත් ඒ උපමා තමයි ඒවා ඒ කියන්නේ උපමාව ආදර්ශ කරගන්න ඕනි. උපමේය Taman දැක ගන්න ඕනි. අවබෝධය තුළේ මේ මෙන්න මේ ස්වභාව මේ විඥාන ලෝකයක් ගැන අපි කතා කරන්නේ. නමුත් එහෙම තියෙන එකකුත් නෙමෙයි. දැන් දැන් දැන් ඔබතුමා විඥානේ ඔබතුමාගේ ඔතන සකස් වෙලා නැති වෙන එකක් නේ. කොහෙවත් තියා බයිසිකලේ කතාවනේ ඩයිනමෝගේ කතාවනේ. දායනවා කියලා නැති වෙනවා. නමුත් දැන් ওই ශක්තිය ඇති වෙන්නේ නැහැනේ මේ මේ මේ මේක ඇති වෙන්නේ මේ සබාධාව ඇතුළේනේ. ඔව්. නමුත් මේ මෙතන දැන් බයිසිකලේ ඔබතුමා ඒ ඒ ටයර් එක කැරකෙනකොට ඇති වෙන්නේ. ඒකේ හේතු නිසා ඵලේ. හේතුඵල ධාම. අර ටයර් එක කැරකැවීමේ හේතුව, අර චුම්බකයේ තිබීමේ හේතුව, කැරකැවීමේ හේතුව, කරන්ට් එකක් ඉපදීමේ හේතුව, ලයිට් එකක් තිබීමේ හේතුව. ඉතින් ඒකම තමයි මෙතන මේ අස් දෙකක් තියෙන්නත් ඕනි. වර්ණයක් එළිය තියෙන්නත් ඕනි ආලෝකයක් තියෙන්නත් ඕනි ඒ වගේම <laughs> මේක શબ્දයක් තියෙන්නත් ඕනි ඇතුලේ විඤ්ඤාණයක් හදෙන්නත් ඕනි ඉතින් ගොඩක් ඒවා එකතු වෙලා එන්නේ අවසානයේ ලයිට් එක එළියපත් වෙන එකනේ බයිසිකලේ වෙන්නේ නමුත් ඒක එන්නේ ටයර් එකකින්නේ මල්ලකට නමුත් ටයර් එකේ අතිරෝ ලයිට් එකේ කිසි සම්බන්ධයක් නැහැ නමුත් ටයර් එක නැතුව ලයිට් එක පත් වෙන්නේත් නැහැ නෑ <laughs> ඒක පුදුම කතාවක් වෙනවා නේද ටයර් එක නැතුව ලයිට් එකවත් වෙන්නේ නැහැ කිව්වොත් කවුරුහරි ඒ වගේ මේකේ අර හේතුඵල ධහම කියන එක අති ගැඹුරුයි. ඒ හේතුවට මේ හේතුව මේ හේතුවට මේ ඵලය මේ ඵලයට මේ හේතුව ඒ හේතුවට මේ ඵලය ඒ අන්තිම ඵලයට හේතුව සම්බන්ධිකුත් නැහැ. බලන්න කොහොම සම්බන්ධ කරන්නේ. ඵලය වෙලා හේතු වෙනයි. ඒ හේතුව තිබ්බොත් තමයි මේ ඵලය තියෙන්නේ. මේ වගේ මහා ගැඹුරු. ඒ කියන්නේ මේක අතිශයින් ගැඹුරු විෂයක්. ඔක අභිඥා දේශනා කියලා දාලා තියෙන්නේ. දැන් ඔබතුමා අහනින්ද කියන්නේ. නැත්තම් අතිශයින් ගැඹුරු. ඒ කියන්නේ කෙනෙකුට තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. නමුත් අපිට අවබෝධයක් තියෙන ඉඳලානේ පැහැදිලි කරන්නේ. යම් කිසි දෙයක් දැකලාද කියන්නේ. ඒ දර්ශනය, ඒ දැක්ම අති අති ගැඹුරුයි. ඒක කියා ගන්න ලේසි නෑ. ඒක ඒක ඥානෙට අසු වෙනවා කියන්නේ දැනෙන දෙයක්නේ. ඥානය කියන්නේ දැක්ක දෙයක් නේ නුනුරා වගේ. ඒක කාටවත් බොරු කරන්න බැරි වෙනවා. ඒක Tamanට සාන්දිටික වෙන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් Taman දැනලානේ කිය දැනිලානේ කියන්නේ. හිතලා කියන එකක් වෙන්නේ නැහැ දැනලා කියන එකක්. ඒක අතිශයින් ගැඹුරු වෙනවා. මොකද අර හිතන ඒවා ගොඩක් වෙලාවට ඔතන ගැඹුරට යන්න බෑ. මොකද ඒවා සකස් කරන එකක්. මේක එහෙම එකක් නෙමෙයි. මේක දැනෙන දැනීම ඔස්සේ දිගට යන එක අභිඥාණයෙන් දකින්නවා කියන්නේ. ඒ කියන්නේ යමක් අරමුණු කරනවා, ඒ අරමුණු කරන දේ ගන්නවා ඥානය හරහා ඒ දැක්මට ගත්තොත් එහෙම ඒක ඉවර කළා මිසක් ඥාණයෙන් නැතික ඒක අත්හරින්නේ ඥාණය අවසානටම ගෙනියනවා. හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් টয়ලට් ගියත් ඊගා දවසේ එළි වුණත් මොනවා වුණත් ඥාණය යනවා අරක. ගෙනිහිලා ඒක ඉවර කළා දෙනවා යාට. මෙන්න මේකයි උපදින්න හේතුව කිය. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒකට යන කොච්චර කාලෙද කියන හිතා ගන්න බෑ. ඥාණය මේ ශරණෙන් කරනව නෙමෙයි. ඥාණය අවදි වෙනවා කියන්නේ ඥාණයට දෙයක් ගන්නවා කියන්නේ ඒක අපිට අවශ්‍ය අත්දැකීමකින් මේ කියන්නේ. මේ ප්‍රත්‍යක්ෂතාවයකින් කියන්නේ. ඒක ඔක පොත්ලින් වහන්න බෑනේ ඔය ඥාන අභිඥා එකක්වත්. ඒතකොට ඒ වගේම තමයි මේ දර්ශනය මේ නිවන මේ වෙන හැටි මේ පෙන්වන එක අති ගැඹුරු පරම සත්‍යයක් මේකේ තියෙන. තමයි ඒ 17 ඒ මේ 14ක අපිට ලබා ගන්න ක්‍රමය. ගන්න ක්‍රමය තමයි මේ ඔතන තියෙන සතිය තමයි අපේ ගෙදර කියලා දේශනයක්. එතනින් තමයි ඔක පටන් ගන්නේ. ඒකට හේතුව තමයි එතනම තියෙන සිත කියලා දෙයක් නැහැ කියලා දේශනයක්. ඒකටමයි අපිට කියන්නේ. ඊට පස්සේ හම්බ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා දේශනා මාලාවක්. එතන දේශනා මාලාවක් හම්බ වෙනවා 1 2 3 කියලා. ඔව්. එතන තමයි 1 2 3 යන්නේ. හැබැයි අරවත් එක්ක සම්බන්ධ වෙලා යන්නේ. සිත කියලා දෙයක් නැහැ කියන එකත් එක්ක සම්බන්ධ වෙලා යන්නේ. ආ. එතනින් එන්නේ. මොකද සතියයි සිත කියලා දෙයක් නැහැ කියන එකයි ඒ හරහා ওই ටික අවශ්‍ය වෙනවා කෙනෙක්ට ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඕවා ඔක්කොම 31 ලෝක ධාතු සිත තුල දකින්නේ ඒ ස්වභාව ඔක්කොම කියනවා තමයි. ඒවත් කියලා ඉපදෙන හැටිත් කියනවා මරණ හැටිත් කියනවා ඕ ගොඩක් ඒවා කියන බුදුහන්සේ කතා කරන්න එපා කියලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේ විෂයන් වැඩි ඉස්මතු කරන්නේ නැතුව තමයි ධර්ම දේශනා කරන්නේ. මොකද මිනිස්සුන්ට ඒවත් තේරෙන්නේ දැන් ඔබතුමාට වුණත් ඔය ගුරුවරයෙක් විදිහට ඒ යම්කිසි විෂය ස්පර්ශයක් තියෙන නිසා තමයි ඔය කුතුහලයක් තියෙන නිසා තමයි ඔය අහන්නේ. නැත්තම් ඕක අහන්නේ කවුරුත් ඒ කියන්නේ එහෙම කුතුහලයක් තියෙන කෙනෙක් යම්කිසි අවස්ථාවක යම්කිසි විචිකිච්ඡාවක් සැකයක් ඇති වුණොත් ඒක හොඳයි බලන එක. එතකොට යාට යම්කිසි අවබෝධයක් ඇති වෙනවා මේ දෘෂ්ටිය තුල කොහොමද උපදින්නේ කියන එක. දෘෂ්ටිය තුල උපදිනවා. දෘෂ්ටිය තුල මේ සංඥා ඒ ඒ අර අර දැන් වතුරාංශු සමාන නිසානේ අර මැද්දට පැන්නට වලලු හැදෙන්නේ. ජලාංශු සේරම වතුරේ ජලාංශු සමාන නිසානේ එතන එතන වැල්ලේ ඇදලා කෙරෝලේ වතුර ගිහලා වදින්නේ. ඔව්. නමුත් ඒ ඒ වතුරයි මේ වතුරයි වෙන් කරන්න බෑනේ. දැන් මැද්දේ තිබුණු වතුරයි අයිනේ තිබුණු වතුරයි වෙනයි කියන්න බෑනේ කාටවත්. එතකොට මෙතන ඔයා මැරෙනවනේ ඔබතුමා මෙතන මැරෙනවා කියමු උපමාවකට. එතකොට ඔබතුමා තව තැනක සකස් වෙන්නේ වෙන කෙනෙක් කියලා කියන්නත් බෑ. අර වතුරමනේ වදි. වදිනේ එතකොට ඔබතුමා නෙමෙයි කියන්නත් බෑ ඔබතුමා කියන්නත් බෑ මොකද මැද්දෙන් කියෙත් නෑනේ කවුරු. ඔව්. ඒක කියන්නේ ඔබතුමා මෙතන සකස් වෙනකොට තිබුණු සංඥාවේ ස්වභාවය බලපාන. ඒකයි අපි කියන්නේ ඒරියල් එක වගේ හරියට. අර ඒක උපමාවට තමයි සිරස ගන්නෙ. අර මෙතන සිරසල්ලනවා, යාපනයේ සිරසල්ලනවා, ඇමරිකාවේ සිරසල්ලනවා. හැබැයි ඒරියල් එක නැත්තම් සිරස අහුවෙන්නේ නැහැ කියනවනේ. ඔව්. ඒ කියන්නේ සිරස කියන්නේ එක එක තරංග ආයාමයක්නේ. ඒක 104.4 වගේ වේව් එකක්නේ. එතකොට ඒකට ඒරියල් එකක් ඉන්නේ අල්ලන්නේ. ඒරියල් එක නැතුනොත් යාපනයේ සිරසල්ලන්න බෑනේ. බෑ. එතකොට මේ දැන් මෙතන සංඥාව වෙනස් වෙනවානේ. දැන් මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ වගේ මේක සංඥා වෙනස් වෙනවානේ. දැන් කුක්කුරෝ වෙන අපි තුන් බල්ලෙක් වෙන සංඥා වෙනස් වුණා කියලා. දැන් උපතින් මිනිස්සෙක්. දැන් ශරීරය මනුස්ස ශරීරය. නමුත් අතුලාත්තේ සංඥා වෙනස් වෙලා තියෙනවා නිකන් නිකන් රළු සංඥා ඇදලා තියෙනවා මට. මෙයා ද්වේෂය වැඩි. එයාගේම අභ්‍යන්තරේ එයාටම සංඥා හේතුවෙන් සංඥා අර සකස් වෙලා තියෙන දේශේ වැඩි සංඥා උපදින්න දැන්. ඒතකොට මෙයා මැරෙනවා දැන්. තුතිසිත එනවා. අන්තිම සිත නැති වෙනවා. නැති වෙනකොට දැන් මේ වතුර ඔක්කොම සමානයිනේ අවකාශේ. ඔව්. අවකාශයේ උපමා වතුර සමානයිනේ. එතකොට ඒරියල් එක වගේ තමයි අර බල්ලගේ කලලේ. ඔව්. බල්ලගේ කලලේ අර සංඥාව ගැටෙනවා. සකස් වෙනවා. දැන් මොකද බල්ලු ආත්මයක්. අර බිත්තියේ වදිනවා වතුර ටිකම. මෙතනින් පයින් එක තමයි මැරෙන එක වතුරට. බිත්තියේ වතුර ටික වදින එක වගේ තමයි බලු ආත්මය. බලු ආත්මය තේරෙනවා. බුදුම උපමාවක්. ඒක තමයි. සාවනාකාරක මේ අපිට මේ මේ මේ මේ මෙත්මල් අරනේ මේ බණම අහලා මේ අපි ධර්ම සාකච්ඡා කරන ඉතාලම සුළු පිරිසක් ඉන්නවා. ඒකට සම්මනාස මම තනියම ඉන්නේ. ඒතර අපේ ජීවිත ඕන වෙලාවක ධර්ම සාකච්ඡාවක් මේ සංවිධානය කරන්න පුළුවන්. සාමනාංශයට එහෙම ආරාධනය කරත් එහෙම ඉතාලම සුළු පිරිසක් ඉන්නේ. එහෙම එහෙම හරි එහෙම නැත්නම් අපි සාමනාංශයේ ඉන්න තැනකට ඇවිල්ලා සාකච්ඡා කරනවා. එහෙම මහසුකම් තාම කලකලා නැද්ද? ඔබතුමාට මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඒකට අකමැත්තකුත් නැහැ, විරුද්ධත්වයකුත් නැහැ. ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ. මොකද හැමෝම මිනිස්සු අසරණයි. ඒ සත්‍ය අවබෝධ කරගන්න හැමෝටම ඕනකමක් තියෙනවා. දුකෙන් මිදෙන්න මේ සසර කොයි මොහොතේ අපේ ශරීර කුඩු පොළොවට පස් වෙනවා. මහා භයානක සසරක අපි ඉන්නවා. මේ මහා ප්‍රපාතයකට වැටෙනවා වගේ අය තමයි අතන අපි මේ අගොඩ ගන්නවා වගේ දෙයක් තමයි මේ එක එක්කෙනා එක එක්කෙනා සිද්ධ වෙනවා මෙතනින්. මේ අත දීලා ගන්න වගේ ගොඩට සත්‍ය පෙන්නනවා හැමෝටම. මේ සිතුවිලි වලට කොටු වෙලා ඉන්න මනසවල් නිදහස් කළා ඥානයට අවදි කරගෙන ඒ අයට සත්‍ය පෙන්නනවා එතනම සංඥා සුකුම වෙනවා පෙන්නනවා ඒ අය සුගතියට හරවනවා ඉතින් මේක මහා පුදුමාකාර කටයුත්තක් මේක අපිට හිතන තරම් එහෙම පහසු කටයුත්තකුත් නෙමෙයි අනිත් එක මේ සත්‍ය හැමෝටම දරා ගන්නත් බෑ සමහර අය දෘෂ්ටිගත වෙලා ඉන්නවා මේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවා දිව්‍ය ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවානේ ඉතින් ලෝක ටික ඔක්කොම ඇත්ත කරගෙන ඉන්නේ එතකොට ඒකට මේක හරි කම්පනයක් මෙහෙම දේවල් මේ සිතේ තියෙන්නේ මෙහෙම දේවල් නෑ කියනවා මේ පොත්වල එක එක විදිහට මේවා එක එක විදිහට පොත්වල මවලා තියෙනවානේ දැන් සංස්කෘත සාහිත්‍යයක් තියෙනවානේ බෞද්ධ සාහිත්‍යයක් තුල රසවින්දනයක් තුල ඇදිලානේ කතා හදාගෙනනේ දැන් සත්‍ය යකතිලානේ සත්‍ය මේ ඉස්මතු කරන්නේ මේ අති ගැඹීරයිනේ මේක මේක දැන් අපි ඇත්තටම අපි මුකුත් ඒක නිසා තමයි අතර මේ සත්‍ය යම්කිසි කාලයක් අපිට හෙලි කරන්න හැකියාව ලැබෙන්නේ මේ විදිහට පැවතුනොත් පමණයි කියන අදහස අපි ගාව තියෙනවා. අපේ ඥානෙට එහෙම එහෙම එහෙම දැනීමක් තියෙනවා. අපේ ඥානෙට මේක අසු වෙන්නේ. ඒක අසු වෙනවා අපේ ඥානෙට මේක නැත්තම් අවුද කොහොමත් ඇත්තරම එවැනි දෙයකට නොයා ඉන්නමයි අපේ අදහස හැමදේම තියෙන්නේ. ඒකට හේතුව අපේ ඥානෙට හසු වෙන දේනේ. අපිට දැන් දැනෙන දේනේ. අපිට දැනෙන දේ තමයි මේ සමාජයේ සුදුසු නෑ කියන්නේ. මේ සමාජයේ සම්පූර්ණ මේ සරල කූඩුව ඉතුරු කරන්නේ නෑ කියලා. දැන් මේ සරල කූඩුව පවතින ඉඳන් දැන් මේක ප්‍රසාරණය වෙන්නේ. මේක ප්‍රචාරය වෙන්නේ. එතකොට මේක සමාජයට දැන් අපිටම නරි හිවල් රෑනක් මැද්දට හාවෙක් එනවා කියලා. ඔව්. අනිවාර්යෙන් කෑලි කෑලි කඩාගෙන කනවනේ. ඔව්. දැන් මේ හාවෙක් වගේනේ දැන් මේ මේ කියන කියන කියනක ඔක්කොම ඇවිල්ලා මේ දෘෂ්ටිගත සමාජයට වියරු වැටිලානේ ඉන්නේ මේ දෘෂ්ටිය තුළ මේගලන්ට මේගලන්ට තණ්හාවේ උපරිමයට ඇවිලානේ මේගොල්ලෝ තණ්හාවෙන්නේ මේගොල්ලෝ හැම එකම දිව්‍ය ලෝකද මේ ලස්සන ලස්සන gadol බඳ බඳ යන ඒවද සීනමවම සිතුවිලි සිතුවිලි මායාවේ තවත් ඝන වෙලා අතරමං වෙච්ච අයනේ මේගොල්ලෝ මේගොල්ලන්ට සිතුවිලි වලින් තොර කතාවක් නැහැනේ දැන් මේගොල්ලන්ට කියනවානේ මේ සිතුවිලි මායාව ගැන එතකොට මේගොල්ලෝ කොච්චර දුර දරා ගන්න තාමත් මේ සමාජයේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා මේවා වළන්න සේරම සද්ධර්ම ප්‍රතිරූපක. ඒ කියන්නේ බුදුන් වහන්සේ අනාගතේ මේ ශාසනය විනාශ කරනවා කිව්වේ ශාසනය තුලින්ම බිහිවන මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරන නිසා කිව්වානේ. අද ඒ தත්ත්වය බලන්න අද ආමිසයට කවුද මේ මිනිස්සුන් ගැට ගන්න? කවුද අද දිව්‍ය ලෝක ගැන කියන්නේ? කවුද මේ මිනිස්සුන් ධර්මයෙන් අයින් කරන්නේ? භික්ෂුන් වහන්සේලා. දැන් කවුද එතකොට මේ ශාසනය රැකගන්නේ? ඇත්තටම කියන්නේ ශාසනය කියන්නේ මේ ඇත්තටම තම තමන්ගේ හිතේ බුද්ධ ස්වභාවයේ අවදි වෙන එකයි. කෙනාගේ හිතේ ශාසනය සකස් වෙන්නේ. හැමෝගෙම සිත්වල ශාසනය මකන්නේ කවුද? මේ ශාසනය වෙනුවෙන් දැන් හොයාගන්න බෑනේ. ඒකනේ කිව්වේ රත්තරන් වගේ දෙයක් අනාගතේ බිහි වුණොත් මානෙනේ. ඔබ කෙසේද රත්තරන් හොයාගන්නේ කියලා අහනවා. ආ. එතකොට අද මේ தත්ත්වය තියෙන්නේ. 2500ක් ගිහිල්ලා දැන් මේ රාජ්‍ය අනුග්‍රහය අමතවරු හැමෝම ඉන්නේ මොකටද? මිත්‍යා දෘෂ්ටිය වෙනුවෙන්. ඔබතුමාට වැටහෙනවද මේ කියන එක? මුළු මුළු මාධ්‍ය හැම එකකම කැපවීම මොකක් සඳහාද? බුදුදහම වැළලීම සඳහා. නමුත් එයාට ඒක තේරෙනවද? එයාට ඒක තේරෙන්නේ නැහැ. ඇයි ඒ? එයා හිතන්නේ අය බුද්ධහම රකින්නවා කියලා. දැන් මේ බලන්න මේ කොයිතරම් මායාවකද වැටිලා ඉන්නේ කියලා. කොයිතරම් මේ අතරම සත්‍ය සත්‍ය කොයිතරම් සැඟව යනවද කියලා බලන්න. සියලු ආගම් වලින් එකතු වෙලා එකතු වෙලා ආපු දෘෂ්ටි ඔක්කොම අද බුද්ධ ආගම කියලා මේකේ ගොඩ ගැහිලා මේක කුණු කන්දක් වගේ වෙලා මේකේ හැම දෙම තියෙනවා දැන් දැන් දිව්‍ය ලෝකත් තියෙනවා දැන් හැමදේම තියෙනවා මේක ඇතුලේ. තියෙනවා බුදුහාමුදුරු තියෙන එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. විනය්‍ය ලෝකේ ලෝකයක් නැති බව. අද ලෝකයක් නැති ධර්මයක් කොහොමද දේශනා කරන්නේ? භවයේ පතනවා. බුදුන් වහන්සේ භවයේ පතන එකක් බුදුන් වහන්සේ කොහෙවත් භවයේ පතන එක අනුමත කරන්නේ සම්පූර්ණ බුදුන් වහන්සේට විරුද්ධව මේ යන්නේ. බුද්ධ දේශනා සම්පූර්ණම විකෘති කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ සබෑ විකෘතිය අනුමත වෙලා තියෙනවා. වැටෙනවද? තේරුණා. දැන් හරියට අජාසත් රජුරෝ දෙව්දත් එක්ක ඉන්නවා වගේ. ආසන්නට මට ඒ විදිහට හුන්නා. අජාසත් රජුරෝ දෙව්දත් එක්ක ඉන්නවා වගේ. දැන් වැටෙනවනේ අජාසත් රජුරෝ රාජ්‍ය අනුග්‍රහය දීලා අසපුව අදලා තේරම මේවා හදලා දෙව්දත්ත සෑහෙන සෑහෙන පිරිසක් හිටියා. අන්තිමටම චීවරය පූජා කරන්නේ කාටද කියලා අහනකොට ලක්ෂයක් වෙන චීවරේ ඡන්දයක් ඉල්ලනවා සරියුත් හාමුදුරුවන්ට දෙව්දත්තට කියලා. දෙන්නේ දෙව්දත්ත. ආ මිනිස්සු ඡන්ද දෙන්න දෙව්දත්ත දෙන්න කියලා. එදා අට ගන්න තීරණය කරා නම් කාට හරි සරියුත් ආමඳුරට අණ ගන්නවා. අර ජේසුට ජේසුස් වහන්සේට අණ ගැහුවාගේ. ඒ තරම්ම මේ සමාජයට මේ දෘෂ්ටිය කියන එක අති භයානකයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. යමෙක් දෘෂ්ටිය එල්බ ගනී නම් ඔහු මිදවීම පහසු නැහැ. මුළු සමාජෙම මේ මේ යන රැල්ල අති භයානකයි. මේක අර වහල් සමාජයක් විදිහට අපේ පන්සල් ඒවා කුඩු කරලා ඉතින් අපේ පුස්කොළ පොත් ඒවා මේවා තේරම අපිට අහිමි වුණා ඒවා තේරම නැති වුණා සාද උපසම්පදාව ඔය ශ්‍රී වික්‍රමනාසිංහ රජුණන් කාලේ වැලිවිට අස්සන්සේ සර්ලංකරාමතුරු ඒකත් ඔය බුරුම් පැත්තෙන් ආයිමත් ඒ චාරිත්‍ර ටිකවත් අපිට තිබුණේ නැහැ භික්ෂුවක් විතර යම් කිසි චාරිත්‍ර ටිකක් තේනවනේ කරෙන්න ඕනි වත්පිළිවෙත් ටිකක් බුදුන් වහන්සේ ඉන්නකොටත් කරා අන්න ඒ ටිකවත් අපිට තිබුණේ නැහැ අන්තිමට විතුරු වෙලා ඊට පන්දක් ගහලා නිවන ප්‍රාර්ථනා කරා අර කෝ යාඥා කරන්නේ අන්න ඒ විදිහට ක්‍රිස්තියානියා පල්ලිය යාඥා කරන විදිහට නිවන යාඥා කරන තත්ත්වයට ආව ඊටපන් තමක් ගා. ඒක අපිට හොඳට පේනවා වැලිවිට අසස්සේ සරණකර හාමුදුරුවෝ ඉතිහාසය පොඩ්ඩක් බැලුවාම ඔය කොයි වගේ කාලයකද උපසම්පදාව ගෙනාවේ කියලා බැලුවාම තේරෙනවා. ඉතින් උපසම්පදාව ගෙනහැල්ලත් ඇත්තටම අපිට තිබුණේ දැන් දැන් අතර මේ මෑත යුගයේ ප්‍රේමදාස මහත්තයා කාලේ 1984 වකවානුවේ තමයි ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ වෙන්නේ සිංහල පරිවර්තනයක් හරි හම්බ වෙන්නේ. ඔව්. එතකන් අපිට සිංහල පොතක්වත් හම්බ වෙලා තිබුණේ නැහැ. පටිච්ච සමුපාදයක්වත් සමාජයේ ඉස්මතු වෙලා තිබුණේ නැහැ. මේ මෑත යුගයේ 2000න් පස්සේ තමයි පටිච්ච සමුපාද විහරණ එළියට එන්නේ. ආందోලනාත්මක විහරණ කීපයක් එළියට එනවා. එළියට එනවා. ඒකට අපේ භික්ෂුන් වහන්සේලා අපි නම් කියන්නේ නැති නිසා අපි නම් ප්‍රසිද්ධ නම් තියෙන්නේ ගොඩක්. ඉතින් භික්ෂුන් වහන්සේලා කීප නමක්ගේ ඒ කැපවීම විශාල දායකත්වයක් වෙනවා. ඒ සමහර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධත් නැහැ ඒ වෙනුවෙන් මේ පටිසමපාද විහරණ ඒ කියන්නේ නිවැරදිව එළිදරව් කරපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා තැඟ වෙලා. ඒ කියන්නේ එවුන්ගේ නම් එළියම ඉස්මතු වෙලා නැහැ. එහෙම එහෙම එහෙම ඒ වයින් තමයි අත්‍තරම සත්‍ය හොඳක් ගවේෂණය කරන අයට හමු වෙනවා. මේ ඒකත් ඇත්තටම පොතපතින්ම නෙමෙයි පොතපතෙන් එක්තරා ප්‍රමාණයකටයි ඒ දැනුමක් විදිහට තමයි එන්නේ. ඒ ටික අවශ්‍යයි මූලික දැනුම අවශ්‍යයි. නමුත් ඇත්තටම ප්‍රායෝගික වුණු කෙනෙකුට විතරයි ප්‍රත්‍යක්ෂ පැත්තට ඇරුණු කෙනෙකුට විතරයි ඒකෙත් මහා කැපවීමකට යන්න ඕනි කමක් තියෙනවා මේ මේ සත්‍ය ලේසි නෑ නැත්තම් ඉස්මතු කරගන්න ඇත්තටම මේ සමහර අපි දේශනා කරන දේවල් කිසිම කිසිම භික්ෂුන් වහන්සේ නමක් දේශනා කරලා නැහැ සමහර අපි කියන වචන වැටෙනවද ඒක ඒක සමහර දේවල් උපමා හැම අපිමයි කියන්නේ අපිම ඒ කියන්නේ අපිටම ඥානෙට අවදි වෙලා ඒ ඥානෙටම වැටහෙන ගත්ත ඒවා මේ මේ මේ මේ මේ මේ පැහැදිලි කරනකොට ඉතින් වචන අවශ්‍යයි ඒක පැහැදිලි කරන්න උපමා හරි ගන්න ඕනනේ ඒක නිසා තමයි එහෙම අරගෙන එහෙම පැහැදිලි කර සමහර දේවල් සමාජයට සමහරලාට මේ අපි සමහරලා පළවෙනි වතාවට කියන්නේ දැන් අපි ඔය සප්තසූරියකම සූත්‍රය එහෙම අපි පෙන්නනවා මේ නිවන් මාර්ගය ඉතින් ඒවා හරි හරි පොත් ලියලා තියෙන අනිත් පැත්තට නමුත් ඒකේ පෙන්නන්නේ ඇත්තටම නිවන. අපිට ඒක ඕන තැනක ඕන වෙලාවක පෙන්වන්න පුළුවන්. මේ හැම ගොඩාක් සූත්‍රවල අපිට නිවන පෙන්වන්න පුළුවන්. නමුත් සිංහල පරිවර්තනවල තේරුම් තියෙන නිවනට වැඩිය වෙනින් දේවල්. සුරාසුර යුද්ධේ ඒත් තියෙන නිවන. නමුත් නිවන එතනින් ගන්න ඒ අවබෝධයක් ප්‍රත්‍යක්ෂතාවයකට යන්නේ නැතුව කෙනෙකුට කියන්න බෑ. ඒ අර එතනින් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ආ දන්නවා මේ හැමතරම මේක තමයි මේ මේක මේ මේක කියලා යට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි අපි ස්කන්ධය කියලා දැන් ස්කන්ධ කියලා ගොඩක් සිලබස් එකක් කරගෙන ඒක මහා විෂයපතයක් කරගෙන අන්තිමට ප ဋ ාණකරණය කියලා අරගෙන සතර හදිපට්ඨානේ ඔක්කොම ස්කන්ධෙමනේ තියෙන්නේ. ওই ස්කන්ධය කියන්නේ අරමුණ තමයි. හරි සරලයි. අරමුණ. හරි සරලයි. නමුත් දැන් හරි ලොකු මේ නු මේක බැලුම් බෝලයක් කළානේ. දැන් එතකොට අර අර එතකොට ඒක හොයාගන්න බැරි තැනකට ස්කන්ධය ගෙනිච්චාම කොහොමද නිවන් දකින්නද? පුදුමාකාර විදිහට තමන් විසින්ම පුම්බන බැලුම් බෝලෙම පුපුරලා තමන්ගෙම කන් ඇහෙන්නේ නැති වෙලා වගේ දෙයක් තියෙනවා. <laughs> පුදුම උපමාවක් ඒක. <laughs> තමා විසින්ම පුම්බන බැලුම් බෝලේ පුපුරලා තමන්ගෙම කන් ඇහෙන්නේ නැති වෙලා තියෙනවා කිව්වා. ඇත්තටම අපිට පේන්නේ තමන්ගෙම අත් දෙක තමන්ගෙම දැස් වහගෙන ඉන්න අය තමයි ගොඩක් ඉන්නේ. කොච්චර දෘෂ්ටිය දරුණුද කියනවනම් ඒ කියන්නේ ආලෝකයට බයයි ප්‍රඥා ලෝකයට බයයි නිවනට බයයි නිවන බිල්ලෙක් කරගෙන තමන්ගේම ඇස් දෙක වහගෙන ඉන්නවා තමන්ගේම අත් දෙකෙන් ගොඩක් අය. ඔව්. නිවන බිල්ලෙක් කියලා හිතලා. ඒකලා ඔව්. නිවන බිල්ලෙක් කියලා හිතලා බිල්ලට බයේ තමන්ගේම ඇස් දෙක තමන්ගේම අත් දෙකෙන් වහගෙන අපි කිව්වට එයා තමන්ගේම අතනේ අපිට බෑනේ. ඒ අත අයින් කරන්න ලේසි නෑ. ඒ විදිහට අඳ වෙලා ඉන්න. ඔව් හරියට සමනස අපිට දැන් ඒ ඒ වෙලාවට එන ප්‍රශ්න දැන් හැමදාම සම්මන්ත්‍රක මෙම අපිට අපේ සර කුඩුත් අතරම පවතින්නේ නැහැ පොඩි කාලයක් පවතී. නමුත් ඒ කාලය තුල අපිට පුළුවන් උපරිම අපි ඒ ඒ යමෙක් යම් ප්‍රශ්න අහන අහන විදිහට තමයි ඇත්තටම ඒවත් ඉස්මතු වෙන්නේ. ඉතින් ඒක කරගෙන යනවා ඇත්තටම. අපි එලි කරගෙන යනවා YouTube එකේ ඔකේ දාගෙන යනවා. ඒකට හේතුවත් ඇත්තටම කාට හරි එක්කෙනෙකුට හරි දැන් ඔබතුමා වගේ අපිට ගොඩාක් අය දැන් කියලා තියෙනවා මේ ඒ අයට ගොඩාක් පිළිසරණ වුණා කියලා. ඉතින් ඉල්ලීම් නම් ගොඩාක් තියෙනවා මේ මේ මේ අතර සමහර අය අතරම කතා කරන්නේත් නැහැ. මොකද අපි ඒවට ප්‍රතික්ෂේප කරන නිසා. මොකද එයාගේ ඉස්තිදීම් නැති වෙලා තියෙන බව පේනවා. ඉතින් ඒ ඒයට අපිට කරන්න දෙයක් නැහැ. අපිට කතා කරනවා ස්වාමීනි අපිට මෙහෙම දේශනයක් අවශ්‍යයි එන්න අපිට තියෙනවා ප්‍රශ්න විසඳ ගන්න ඔබතුමා සමග කතා කරන්න ඕනි සාකච්ඡා කරන්න ඕනි කියලා. ඉතින් එයාට තියෙන ඕනකම අපි ගරු කරනවා ඒ ඕනකම හොඳයි. නමුත් ඒක මේ සුදුසු කාලේ නෙමෙයි කියන එක තමයි අදහස. ආ. තමයි අර මම ඒකේ දැන් අර මේ WhatsApp නම්බර එකක් හරි එහෙම නැත්නම් email address එකක් වගේ දෙයක් හරි අපිට දුන්නොත් ඒ ප්‍රශ්න සාමාන්‍යනාකට අපිට දාන්න පුළුවන්. ඒක සාමාන්‍යනාකට WhatsApp නම්බර එකක් තියෙනව නේද ඔතන? මට හම්බුනේ නැහැ ස්වාමීනාංශ. හ්ම්. ඒක පොඩ්ඩක් බලන්න නේද? ආ සමහරවිට පුළුවන් මේ WhatsApp නම්බර එකකින් ඒකට මට අර WhatsApp වලින් කතා කරලා ඒ වෙලාවට ප්‍රශ්න ටික දාන්න පුළුවන්. ඒතර ওই වෙලාවකරි සමහරවිට දේශනා කරනකොට ඒ උත්තරය ඒකට එනවා හැබැයි කොහොමද මම ධම්මා හැබැයි එහෙම ගොඩක් ප්‍රශ්න ඔබතුමා නැති වෙයි. ඈ? එහෙම ගොඩක් ප්‍රශ්න ඔබතුමාට නැති වෙයි. ඔව් වෙන්න පුළුවන්. අවබෝධය තුළ තව ටිකක් ඉස්සරහට යනකොට ප්‍රශ්න අඩු වෙනවා. ඔබතුමාට දැනෙන්න ගන්නවා ඊට පස්සේ මේ සබහාදහම. ඊට පස්සේ ඔබතුමාට ගුරුවරයා දැනෙන්න ගන්නවා සබහාදහම බව. මේ ධර්මතාවයේ දෙයක් නැති බවයි තියෙන්නේ. ඒ ධර්මතාවයේ දැනෙන ගත්තට පස්සේ ධර්මයේම තමයි ගුරුවරයා වෙන්නේ. එතකන් විතරයි කල්යාණ මිත්‍රයාට අවශ්‍ය වෙනවා එතකන් මඟ පෙන්වන්න. නමුත් ඒක දැනෙන්න ගත්තට පස්සේ එයා එතනින් අල්ල ගන්නවා. මේක දෙයක් නැති බව. එතන ධර්මයේ වෙන්නේ දෙයක් නැති බවමයි. ධර්මතාවය කියන්නේ දෙයක් නෙමෙයි. සමනස කියව වසන්තික ඔක්කොම මේ මම ටික දවසකින් නම් තේරිලා තිබ්බා මේ මම මේ කියව වසන්තික ඇත්තටම හරියටම හරි සමනස ඒක ඉතින් අර අර මේ අර පටිච්චසමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ ඉදප්පච්චතාවේනේ. ඉදප්පච්චතාවේ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උප්පජ්ජ ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජතිනේ. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ පොදුන කල්ලි මේ පොදි මේ උපදුන කල්ලි මේ උපදි. ඒ කියන්නේ දෙයක් නෙමෙයි කියන්නේ. දෙයක් නැහැ කියලා. ඕකේ තේරුම දෙයක් කියලා දෙයක් නැහැ. දැන් පොත කියලා දෙයක් නැත්නම් හිතෙත් දෙයක් නැත්නම් බාහිරෙත් නැත්නම් දැන් ඔය ගන්න හැම වචනයක්ම නැති වෙනවා. ඒතකොට අපි අපි හිතන හැම වචනයක්ම නැති වෙනවා. ඒතකොට දෙයක් කියලා අපි දෙයක් කියන්නේ නමක්නේ. ඔව්. දැන් දෙයක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? අපි මේ බාහිර බාහිර බාහිර මහ භූතවල ප්‍රශ්නයක් නෙමෙයි මේ. මේ අපි හිතන දෙයක් තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඒ හිතන දෙයක් නෑ. හිතන දේ ඇත්තක් නෙවෙයි. දෙයක් කියලා දෙයක් නෑ. ඔව්. තවත් අල්ලුවා කිව්ව ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාව තුළ හරිය අපට එන ප්‍රශ්නයක් ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි කියන ස්වභාවයක් තමයි නේ. ඔව්. අපි ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නයක් තියෙන සිතුවිල්ල නිසායි. සිතුවිල්ල නැතිවට ප්‍රශ්නයක් තියෙන විදියක් නෑ. ඒකයි එහෙම කියන්නේ. කියන්නේ විදියක් නෑ. දැන් අවදිය නම් තේරම ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අවදිය නෑ කියන එකයි. අවදියයි අවදිය තියෙනවා නම් ප්‍රශ්නයක්වත් නැහැ. ඔව්. අවදිය තුල නාම රූප නැහැ. නාම රූප නැහැ, කාලයක් නැහැ, මුකුත් නැත්තම් අවදියයි තියෙන්නේ. ඒ අවදිය දැනෙන එක. ඒක තුල හිතන දේවල් මුකුත් නැහැ හැබැයි. තව මේ දෙයක් කියන්නේ සම්මනව දැන් අර ස්වාමීන් වහන්සේ කියන මේක ස්වභාව ධර්මයක් බෑ කියන එක තේරෙනවා කියලා මේ වෙනකොට. ඒක මට ඇත්තටම අත්දැකීමේ මම මේවා කළා දුන්නා. ඔබතුමා ඒක තමයි අපි කියව ඔබතුමාට ප්‍රශ්න අඩු වෙනවා කියලා ඉස්සරහට. ඔව් ඒක තමයි සංසාර දැන් සමහරලාට මට මේ අර දැන් සම්මනාංශ දැන් බණක් කිව්වගෙම ඒ බණවට මම ප්‍රැක්ටිස් කරනකොට මට ප්‍රශ්නයක් මොකක් හරි ආවා කියමුකෝ ඊළඟට ඉබේම මේ දැන් YouTube එකට දැන් මම ඉබේම ඉස්සරහම ඉස්සරහම එන බණ දානවා කියලා කියනකොට සමහරවිට ඒකේ අර ප්‍රශ්නෙට උත්තරය එනවා ඒ විදිහේ අවස්ථා මට මේ මෑත කිරි නිකන් 20 වතාවක් වගේ ආවා ඉතින් මට ඒකකොට හිතුණා මේක පුදුම ස්වභාව ධර්මයක් නේ මේ මගේ ප්‍රශ්නෙට උත්තරේ සමහරවිට දේශනාව පටන් ගන්නකොටම තියෙනවා ඉතින් එතකොට මට මේක අහලා නිකන් තේරලා තියෙනවා මේ මම අර ස්වභාව ධර්මයට ධනිකතු වීමක් හරිය මට කියන්න තේරෙන්නේ මේක මාර එන්නේ ඔය වෙන්නේ ඔබතුමාම අවදි වෙන එක ඔව් දැන් දැන් අපි ගිය පාර කතා කරපු මහත්මයෙක් කිව්වා පළවෙනි පාර දෙවෙනි පාරත් ඇහුවා කිව්වා තුන්වෙනි පාරත් ඇහුවා කිව්වා අපි තුන්වෙනි පාර අහනකොට අර දේශනෙමයි කිව්වා හැබැයි මේ මට ඕනි කරන එක ඒක හරියටම තිබිලා තියෙනවා කියලා තේරුනේ තුන්වෙනි පාරේ කිව්වා එතකොට තේරෙනවා මේ අපි දැන් ෆ්‍රීකවන්ස් කරනවා කියලා අපි කියන්නේ මේ ශුන්්‍යතාවය ටියුන් කරන එක. තමන්ගේම අභ්‍යන්තර විඥානේ තමන්ගේම විඥානේ තමන්ගේ විඥානයයි ශුන්‍ය වීගෙන යන්නේ. තමන්ගේ විඥානේ අර දැන් දේශකයන් වහන්සේ පෙන්නන ශුන්්‍යතාවයට ටියුන් වෙනවා. ටියුන් වෙලා එතන ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට දැන් මෙතන නෑනේ මොකුත් එකපාරට. අර අච්චර දවසක් එයාමයි තියනවා කියලා හිතන් ඉඳලා එයාමයි ඊට පස්සේ නැති බව දකිනවා. එයා හිතන්නේ දේශනේ වෙනස් වෙනවා. දේශනේ මුකුත් වෙලා නැහැ. එයාම ටියුන් වෙලා ගිහිල්ලා එයාම දකින්න මුකුත් නැහැ කියලා. එයාටම දැනෙන්න ගන්නවා. සමහරලාට මුලින් ඉස්න දෙයට වැඩි ගැඹුරු දෙයක් ධර්මයේ තුල දැනෙන්න ගන්නවා පහු වෙනකොට. අවසානයේ ඒ විශ්ව ශක්තියම බවට පත් වෙනවා. එහෙම ශක්තිය කියලා ගත්තත් ඕක නිකන් එහෙම දෙයක්වත් නෑ. මේක